ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ හිත විවිධාකාර අරමුණු වල විසිරුවමින් නානත් භාවයටපත් කරන නැත්නම් නන්නත්තර කරන කාරණා නමයක් තියෙනවා ඒක කරන හානිය හිතා ගන්න බැරි තරම් එහෙම නැත්නම් අපිට අදාහ ගන්න බැරි තරම් ඒ නිසා මේ නමයටම දුප්පටි විජ්ජ විනිවිදින්න බැරි දැක ගන්න බැරි කරුණ නමයක් විදිහට පොකුරක් වශයෙන් කැටිත්තක් වශයෙන් මේ දසුත්තර සූත්‍රයේ සරුව සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්වව වදාරනවා. ඉතින් ඒකට සාරිපුත්‍ර ස්වාමීන් මේක උද්දුත කරන්නේ සර්වචනාංශිකේ දේශනාවලින්. ඒ අනුව අපි ජීවිතය ගත කරනකොට අපි මේ නානත්තතා, මේ විලාසිතා, මේ නන්නත්තර දේවල් කොතින් අවබෝධ කරන එකට ගැළවෙන්න ඒකෙන් බේරෙන්න කටයුතු කරනවාද? එනතන ඒකට අහුවෙලා අපි ඒක දියුණු පවන කිරීම සඳහා එලිපිට හෝ රහසින් පරිේෂණ කරනවාද? එහෙම නැත්නම් උනන්දු වෙනවද කියලා බැලුවොත් හරි පුදුම කලුසුදු වෙනසක් තියෙනවා. ඒ නිසා මේ වගේ ඒ නානත්තතා වලින් කරන හානිය ප්‍රසිද්ධ සභාවක කියන්න පුළුවන්ද? ජන විඥාණයට හඳුලා දෙන්න පුළුවන්ද? ඒව කතා කරන්න යෑමෙන් පොරොදෙනක් වෙනවද කියන එක හිතා ගන්න බැරි දෙයක්. එහෙම නැත්නම් දුප්පටි විජ්ජයි. නමුත් මේක දන්නේ නැත්නම් Taman ඒකාන්තයෙන්ම සංසාරේ පටලැවෙනවා. එnte ente ente ente සංකීර්ණතාව ඇති කරගන්න විතරක් නෙවෙයි අනිත් අයටත් නොදැනුවත්වම ගොඩ පෙරකුදොර කන් දෙනවා. ඉතින් ඒකෙන් කොහේ යනවද කියලා හොයාගන්න බෑ. එහෙම ලෝකයක් තමයි පෘථග්ජන ලෝකය කියලා කියන්නේ. ඉතින් යම් කිසි කෙනෙකුට ඒකෙන් සීක தත්වයටපත් වෙන්න ඕන නම් හික්මන தත්වයටපත් වෙන්න ඕනේ නම් ඒ කෙනා දැනගන්න ඕනේ මේ සරුවච්චතා ඥාණයට වැටහෙන මේ නානත්තතා නවයක් තියෙනවා. ඒ නවයෙන් කොයි එකද මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම මම මම අහුවෙලා තියෙන්නේ කෝකටද? ඒ මේ චක්‍රයක් මේක ධර්ම પરම්පරාවක්. එකක් එකට එකක් එකට එකක් එකට තුඩු දීලා තියෙනවා. මේකේ දුර්වලම තැන හොයලා තමයි කඩන්න පුළුවන්. මේ චක්‍රෙම කඩන්න ඕනේ නැහැ. දුර්වලතාවන කැඩුවොත් ඒ ඒකේ ධර්ම චක්‍රය වැඩ කරන නපුර කඩලා දාන්න පුළුවන්. මාලයක් කඩලා හිරුවා වගේ. ඉතින් ඒක සාරිපුත්‍ර සාංශේ සඳහන් කරලා අදහස් කරන්නේ ඒ දන්නවනම් කවුරු හරි මෙතෙක් කල් අපි කොච්චරක් ඒවට ආයෝජනය කරලා තියෙනවද අහු වෙලා තියෙනවද කියලා දල වශයෙන් කණ්ණාඩියක් ඉස්සරහට ගිය කෙනෙක් තමන්ගේ පිළිඹුව දකින්න ආසේ දැක ගන්න පුළුවන් ඒකේ මුලතම තියෙන ධාතු නානත්වය ධාතු නානත්වය කියලා කියන්නේ එක පුද්ගලයෙක් පංචවෝකාර භවයේ ජීවත් වෙන එක පුද්ගලයෙකුට මේ ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් භෞතික ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් නාලිකා හයක් තියෙනවා. ඇහැ එක නාලිකාවක්. ඒකෙන් අපි වර්ණ සහ සටහන් සම්බන්ධ කරගන්නවා. කන එක නාලිකාවක් ඒකෙන් අපි ශබ්ද විවිධ වර්ග සටහන් කරනවා රස විඳිනවා. සනාසය, දිව, කය වශයෙන් පහ සම්බන්ධ කරනවා. ඉතින් මේ පහ පිනවන්න තමයි අපි එහෙම නැත්නම් ඒක පිසිතුරු කරන්න තමයි අපි විලාසිතා හොයන්නේ. ඉතින් විලාසිතා ලෝකේ ඉන්නකොට ඒ ඇහැට පේන වර්ණ එකක් නෙවෙයි, සටහන් එකක් නෙවෙයි, වර්ණ සටහන් රාශියක් තියෙනවා. ශබ්ද විශාල ප්‍රමාණයක් තියෙනවා. ගඳ විවිධ ಜಾති විවිධ රසමසවලු විවිධයි පහස විවිධයි ඉතින් අපි කොච්චරක් මේකේ නානත්වයට තුඩු දෙන කටයුතු කරනවද එහෙම නැත්නම් මේ නානත්වයේ දිගේ ගිහිල්ලා නන්නත්තර වුණාට පස්සේ කාටවත් ගලව ගන්න බැරි තරමටම අමාරු වැටෙනවා එනිසා අපිට මේකේ බ්‍රේක් තියනවද ක්ලච් තියනවද කියලා බලන්න මේ යන ගමනේ අපිට බ්‍රේක් ගන්න පුළුවන් දැන් යන ගමන නම් බ්‍රේක් ගන්න බෑ ගහන්න බැරි තරම් මේකේ නානත්වයට යන්න හදනවා. මේ මේ ධාතු නානත්වේ නිසා අපි විවිධාකාර ස්පර්ශ වල කරනවා. ඉතින් අපි ස්පර්ශ වැඩිවීම පොහසත්කමක් විදියට, පුළුවන් කාර්කමක් විදියට, එහෙම නැත්නම් ඇති හැකි බවක් විදියට සලකන කටයුතු. ඒ නිසා අපි එක එකන හම්බ වෙච්චාම ආන්නේ යා ලැබලා තියෙන ස්පර්ශ ප්‍රමාණය තමයි. අවල් එක දැකලා තියෙනවද? අවල් සද්ද අහලා තියෙනවද? අවල් ගන්ධ රස පහස විඳලා තියෙනවද? ඉතින් එහෙම නැත්නම් යම් අපි යම් අවල් තැන එක තියෙනවා. එකතු කරලා දෙන්න. ඉතින් කට්ටිය එක එක එක එක අර ස්පර්ශනානත්වය ලබා ගන්න හරියට මහන්සි වෙනවා වින්නාටිගේ ටික ඔක්කොම කොහොම හරි විඳ ගන්න ඕන. රූප තියෙන හරියක් බලන්න ඕන. ශබ්ද තියෙන හරියක් අහන්න ඕන. ගන්ධ රස පහස විඳින්න ඕනේ. ඒ විඳින විඳින වේලාවක් පහස හිත විසිරී යෑමක්, අන්‍ය විහිිත වීමක්, වික්ෂිප්ත භාවයකටපත් වෙන බව ඒ කෙනාට තේරුම් කරලා දෙන්නත් බෑ. Tamanට තේරුම් ගන්නත් බෑ. මේසයික දුප්පටි විජ්ජ කියලා කියනවා. මේ ස්පර්ශ විවිධ ස්පර්ශ හොයන්න යනකොට අපි විවිධ මේ නිසා ඊගා ධර්ම પરම්පරාව වෙන විවිධ වේදනා විඳිනවා අපි. ඇහෙන් ලස්සන රූප දැකීමෙන් ඒකට කියනවා දස්සන කාමය කියලා. කාම දස්සන නිසා දස්සන කාමයක් ඇති ඊට පස්සේ විවිධ වාර සද්ද නිසා ශවන කාමයක් නැත්නම් කාමස් ශ්‍රවණයන් අපිට ඇති වෙනවා. ඊගාට විවිධ ගඳ, විවිධ රස, විවිධ පහස ඉතින් මේ නිසා අපි ඒවට ඇදිලා යන්නේ ඒක නිකන් සහජ ආසයට ඇදිලා යනවා වගේ. බල්ලා අසුචියට ඇදිලා යනවා වගේ. කබරයා බලුකුණකට ඇදලා යනවා වගේ. ඒ ඒ දේවල් වලට ඇදලා යනවා. ඉතින් හේතුව මොකද? ඒ දර්ශන කාමයක් මේකේ තියෙන්නේ නැත්නම් මේ කාම දර්ශනයක් මේ තියෙන්නේ කියලා අපිට හිතෙන්නේ නැහැ. ඒකේ සදාචාර මට්ටමේ නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක අර පෘථග්ජනයාගේ සීමාව කතා කරනකොට කියනවා ඒ පෘථග්ජනයා දන්නවා මේ ඇහැ පවතින යම් ප්‍රමාණයක් රූප අවශ්‍යයි කියලා. ඒක මූලික අවශ්‍යතාව කියලා කියනවා. ඇස් වලට යම් ප්‍රමාණයක් රූප තියෙන. කොච්චරක් රූප ප්‍රයෝජනෙයි සලකලා කරනවද කොච්චරක් රූප අතිශෝක්තිද කියන එක කොච්චරක් රූප සුඛභෝගීද කියන සීමාව පන්නන වෙලාව තේරෙන්නේ නැති කෙනා පුතඥයා කියනවා. ආර්ය පුද්ගලයා දන්නවා මෙතෙට යනකම් ඇහැකට රූප අවශ්‍යයි. මේන් එහාට අතිශෝක්තියක් ඒක සුඛභෝගී දෙයක් අතිරේකයක් කියලා යට තියෙනවා. එයා ලැජ්ජාවටපත් වෙනවා. හරියට කුරුළු පිහටක් ගින්දරට කිට්ටු කරනකොට වගේ උණු වෙලා ලැජ්ජා වෙලා පස්සෙන් පස්සට එනවා. දැන් මේ හරියට යන්න හොඳ නැහැ. මවන්නේකොට මේ රූප බලන එක හරිය නැහැ කියලා. ඒ වගේම සද්ද අහන කොටත් තේරෙනවා යම් ප්‍රමාණයක් සද්ද ඇහෙන්න ඕනේ. මොකද අපි බණ අහලානේ කොට එන්නේ. ශාවකියනේ අපි. මේ හරිය දැන් යන්නේ මල පැනලා මේක මට ගැලපෙන්නේ කියලා අන්න ඒක දන්නේ නැතුව මේ සංගීත විශේෂයි ලෝලි වෙන කෙනා මේ මල පනිනවා පැනනට පස්සේ එයා සාධාරණ සාධාරණ එහෙම නැත්නම් සදාචාර සදාචාර නොවන සීමාව දන්නේ නැහැ. ඉතින් ගියාට පස්සේ අන්තිමට කොහෙන් කෙලවරනවද දන්නේ. එයා අවේලා වීති සංචාරයට වැටෙනවා. ඒ සංගීතය ප්‍රිය කරන්නන් එක්ක ගිහිල්ලා අන්තිමට රැල්ලට වැටිලා රැල්ලට අහු වෙනවා. බල්ලොත් එක්ක බුදිලා බලුමැක්කොත් එක්ක නැගිටිනවා. සීමාවක් නැහැ. මොකද මේක තමයි සමාජ රැල්ල. වගේම ගඳ රස පහස ඒ යම් රසක් අවශ්‍යයි බඩට දිවට ඒක ඕනේ නමුත් මේක මේ අසීමිතව ගිහිල්ලා ඛණ්ඩම ජීවත් වෙන જાතියක් ඉන්නවනේ ජීවත් වීම සඳහා කන එක සාමාන්‍ය දෙයක් ඛණ්ඩම ජීවත් වෙන જાතියක් ඉතින් ඒ වගේ යනකොට දැන් මේ පැනලා ගියා කියන එක කොච්චර නොතේරෙනවද කියනවනම් ඒ බටේ රටවල් වල මේ මහත් වීමේ රෝගේ පුදුමාකාර රෝගයක් කිසියම් ලස්සනක් නැ බත්තල ගෙඩිය වගේ ඒත් වැඩේ කණ එකම තමයි. උදේටත් කනවා, දවල්ටත් කනවා, රැටත් කනවා කිලෝරක් නැ ඔබේසිටි බිහිතුත් නැ. ඉන්දියාවට ගිහිල්ලා ඉඳගත්තොත් එහෙම කෝච්චි එක ඒ Hindu මිනිස්සෙක් ඇවිල්ලා දෙපැත්තෙන් කැම දෙකක් තියා ගන්නවා වැඩිම කනවා. කැපුවොත් හතර දිනක් හදන්න පුළුවන් එක ගෑනියක්. ඒත් කන එකම තමයි වැඩි. ඒක අර ඒ රස විඳීම ඒ කෑම රස විඳීම කොච්චරද කියනවනේ අර සීමාව නැහැ. ඒ දවස්වලේ රෝමේ තාමත්ම උත්කර්ෂවත් තියෙනකොට ඒ රෝම මාලිගාවල වමනේ කරන්න වෙනම කාමරයක් තියෙනවා. හොඳම රසවතුළු කෑපුවාම ඇති වුණොත් කාමරේ ගිහලා වමනේ කරලා ඇවිල්ලා ආය කනවා. මොකද ඒ තරම් කෑම රසයි. වමනේ කරන්න වෙනම කාමරයක් තියෙනවා. ඉතින් මේ විදිහට මල බණිනකොට කොතෙන්ද යන්නේ කියලා දන්නේ නැති කෙනාට අපි කියනවා පෘථජ්ජනයයි කියලා. මේ අවශ්‍යතාවය ගැන නෙවෙයි මේ කතා කරන්නේ. අවශ්‍ය පන්නලා මේ සැප විඳින්න යනවා. ඉතින් ඒ සදාචාරය පිරිනකොට අර සීමාවල් පොඩ පොඩ ඈත් වෙනවා. ඕකත් කමක් නැහැ මේකත් කමක් නැහැ. ටිකක් ඒකට ගියාට කමක් නැහැ කියලා පොඩ පොඩ වැඩි කරන ගියාම කොහෙන් කෙලවෙනවද දන්නේ. අපි ඊට පස්සේ කියනවා ඇබ්බැහි කියලා කියනවා. සංසාරගත පුරුදු කියලා කියනවා. පෞෂත්ව ලක්ෂණ බාටපත් වෙනවා. ඌ ඊට පස්සේ සූදුවන්තුෙක් වෙනවා. කුඩුකාරෙක් වෙනවා. ස්ත්‍රී දූර්තෙක් වෙනවා. එහෙම නැත්නම් මොනවා හරි දූර්තයකට යනවා. මේ පටන් ගන්න ඉතාමත්ම సౌందర్యාත්මක බොහොම අහිංසකව පටන් ගන්න. මොකද මේ ස්පර්ශ වේදනා වගේ චෛතසික සීමා පෙන්වන්නේ සීමා දන්නේ ඒකට තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා මතක් කරන්නේ මෙන්න මෙතන මල පණිනකොට දැනගන්න දැන් ඉතින් සෞඛ්‍යයට අහිත කරයි කායික සහ මානසික. ඉතින් ඒක නා ඒ කායික මානසික ලෙඩකටපත් වුණාට පස්සේ ඒ කියන්න බෑ බාහිර විස බීජ වලින් කරනවා කියලා. ඒක මේ වෛද්‍ය විද්‍යාවෙන් පටලවා ගත තැනක්. විස බීජ වලට කවදාකවත් කාටවත් හානි කරන්න බෑ. Tamange ප්‍රතිශක්තිය තියනවා ප්‍රතිශක්තිය වැටෙන්නේ මල පණින වෙලාවේ. Taman හොඳටම දන්නවා මේ කෑදරකමට කනවා මිසක් බඩ පිරෙන්න කනවා නෙවෙයි. මේ දේවල් කරන්නේ ලෝකයට පෙන්වන්න මිස සාමාන්‍ය අවශ්‍යතාවයක් නෙවෙයි කියලා ඒ ඒ පණිනකොට හිතේ බාහිර සෑහෙන වැටීමක් ඇතිවෙනවා. ඒ වැටීම නිසා කායිකව සෑහෙන ප්‍රතිශක්ති වැටීමක් සිදු වෙනවා. මේකට අසහනය කියලා කියනවා. ආතතිය කියන. ඒ නිසා මේ ලෙඩ රෝග ඉල්ලලා ගන්නෙ. විස බීජ සමාකාරව තියෙනවා. දුර්වලයට පහර දෙනවා. දුර්වල වෙන්නේ හිතේ ආධ්‍යාත්මික ශක්තිය නැතිකම. හිතේ තියෙන සීමාව මේක ප්‍රයෝජනෙන් සලකලා මේක අතිශෝක්තිය කියලා සීමාව දන්නේ නැති වුණොත් හැම ලෙඩ රෝගයක්ම හැදෙනවා. ඉතින් ඒ නිසා මේ වේදනා චෛතසිකයේ හෝ දන්නවනම් එයාට හිතා ගන්න පුළුවන් මේ වේදනාවල මට්ටමක් තියෙනවා. කාටත් අවශ්‍යයි. මේ දැන් යන්නේ සුඛභෝගී. මෙන්න මේක නතර කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඒක දැන් එන්නේ නතර කරගන්න බැරි මට්ටමට මේ වේදනා චෛතසික දිගේ අදින ඇදිල්ල මේකට කියනවා ප්ලෙෂර් ප්‍රින්සිපල් කියලා හැම කෙනාම සැප හොයනවා. මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම දුකට කැමති නැහැ. නිසා හොඳින් හෝ නරකින් අතීතය පාවා දීලා හෝ සැප විඳිනවා. කොයි වෙලාවක හරි ආ ගිහිල්ලා අහුවෙච්ච දවසේ ඊට පස්සේ බුදු කෙනෙකුටත් ගොඩ ගන්න. ඒ පණ්ඩිත ශාංශ කියනවා බැරි වෙලා හරි මෙතනත් ඔය මට ගෙනල්ලා තියෙන මේ කෑම වලට කූඹිනවා. ඇවිල්ලා මේ පැණි ටිකක් එහෙම තිබ්බොත් උන් ඇවිල්ලා ඒක අපි බනහන අතරතුර උන් හෙන්න තොගියක් ඇවිල්ලා මේ පැණියකට බැහැලා පස්සපැත්ත උඩ තියාගෙන ඉතින් මේ පැණි බොනවා. බොන්න බොන්න ලේසලා ගිහිල්ලා වැටෙන්නේ මේ පැණියකට. හොම්බ ගියාට පස්සේ ආයෙ ගොඩ ගන්න බෑ. අර මේ පැණිය පාශයක් බාටපත් වෙනවා මාර පාශයක් බාටපත් වෙනවා ඒකට එක්කෙනෙක් නෙවෙයි මේ පැණියට වැටලා තියෙන්නේ මුළු මේ භාජනයේම මේ මේ මැස්සන්ගේ මේ කූඹින්ගෙන් ඇඹලෙන්ගේ පිරලා සත්පුරුෂයෙක් ගිහිල්ලා මේ ඒ කූඹිය ගන්න ගියොත් තව 10 දෙනෙක් යට යනවා ඒ නිසා එතනට සත්පුරුෂයවත් අත දාන්නේ මෙච්චර ආසාවෙන් උපයා ගන්න මේ පාශය එහෙම නැත්නම් මේ රසය අන්තිර මාරපාශයක් වෙන හැටි මුළු සමස්ත ලෝකයාගේ ඔක සිද්ධ වෙනවා. සමස්තෙම කාටවත් තේරෙන්නේ නැහැ. කොතනකින් අතර වෙන්න ඕනද කියලා. පත උඩ තියාන කකුල් දෙක හොම්බ බිම තියාන බොනකොට හිතෙනවලු හොම්බ පොඩ්ඩක් අල්ලුණාට පස්සේ ප්‍රශ්නයක් නැහැ. තා උගුරක් දෙයක් බිව්වට කකුල් ටික තියෙනවනේ උඩට ගන්න පුළුවන් වෙයි කියලා. ටික වෙලා කරනකොට ඉස්සර කකුල් දෙක යනවා මේ පැණිය. එතන තව හතරක් තියෙනවනේ. මොකද ආවෝ එකේ හොම්බ බිම ගහගෙන හරි මේ පැණිය ඇස්සේ දාගෙන හරි බොනවා. ඊටසේ තව දෙකයි යන්න ඕනේ ඊට පස්සේ ආයෙ කොට ගැනිල්ලක් නැහැ. ඉතින් මේ විදිහට මේ ප්‍රෙෂර් ප්‍රින්සිපල් එක දිගේ මේ සැපසෝයන වැඩි. ඉතින් ඒක සාමාන්‍ය මේ කාම දන්නාව කියලා එකක් තියෙනවා තමන්ගේ දුරම් පිනවීම. ඕකට පැතිරුණාට පස්සේ කියනවා භවතණ්ණාව මගේ දරුවන්ගේ මගේ අම්මා තාත්තගේ මගේ පවුලේ මගේ රටේ කියලාත් ඕක පතුරවන්න හදනවා. එතකොට අර තමන්ගේ ඉදරම් පිනවීම කියන සීමාව නැහැ. ඒතකොට ඒකට භවතණ්ණාව කියනවා. මේක යම් වෙලාවක කවුරු හරි කිව්වොත් ඒක හොඳ නැහැ. ඕක සීමා කරන්න කියලා බෑ ඒවකෝ තමුස කවුද අපිට මේ සැප උගනන උපේ නැටි ගැන ගන්න එනවාද කියලා ඒකට විභව තණ්හාවක් ඇති වෙනවා අර හොඳ කියන එකට තරහ යනවා බාධා කරන කෙනත් එක තරහ වෙනවා එතකොට ද්වේෂය යන්නේ කාම තණ්හා භව තණ්හා දෙකම තණ්හාවේ පට්ට ගන්නකොට ඔක ද්වේෂයට හැරෙනවා වැඩි සෙනෙහ දබරටයි මහ වැස්ස මහ උලන් වැස්සටයි කියලා වැඩි සෙනෙහක් ගියොත් දබරේ තමයි ඒකට හේතුව මේ වේදනා නානත්වයේද අපි සමස්තයක් වශයෙන් මානවයා එක දිශාගත වෙලා ඉන්නේ දැන්. වේදනා නානත්තේ. මේ වේදනා නානත්තේ හරි තේරුම් ගන්න පුළුවන් නම් කෙනෙකුට පුළුවන් බල ඔක්කොම මේ පැත්තට ගියත් මේක බුද්ධ ශාසනයක් තියෙනවා. සාන්ති මාර්ගයක් දේශනා කරලා තියෙනවා. වේදනා බුදුරජාණන්සේ නිර්ආමිෂ වේදනාවක් අපිට අනුමත කරනවා. මේ ඇහැ කන දාසේ පිනවීමට ගන්න ආමිෂේ තබා නිර්ආමිෂ ප්‍රීතියක් විවේකජ වූ ප්‍රීති සුඛයක් ඒකට මොකක්වත් ඕනේ නැහැ. ඒක නිතරංග ජයක්. පැත්තකට ගිහිල්ලා කෙනෙකුට ඒක ලබන්න පුළුවන්. ඒක සඳහන් කරලා තියෙනවා දාන වසග්ගුප්පඨානේ ඒකත්තං ඡාගාදි මුත්තතා. අපි කාට හරි මොනවාරි දෙනකොට එන සන්තෝෂේ ටැග්ගක් කාට හරි දෙනකොට දානයක් කාට හරි දෙනකොට අනේ මනුස්ස මේවා කාලා බිල බණ භාවනා කරනවා කියනකොට ඒ දායකයට පුදුම සතුටක් ඇති වෙනවා. හරි ඒකාත්ම භාවයක් ඇති වෙනවා. අර ඉඳුරම් පිනවීමෙන් ලැබෙන සතුට නෙමෙයි තියෙන්නේ. දාන වසග්ගුප්පඨානේ දානේ පිරිනැමීමේ ඒකේ චාගාදි මුත්‍ය තියෙන කෙනාට තමයි තේරෙන්නේ. අනික් කෙනාට ඉතලා මේ යක්ෂෝ මෝඩිව හම්බ කරන දේ දන්නේ අන්නාදුන කෙනාට දෙනවා. ඕව කරලා පුළුවන්ද? නිකම් හම්බ කරන දේ ඔක්කොම නිකම් පල්ල නැති මල්ලකට දැම්මා වගේ හරියන්නේ ඔය මිනිස්සු ඕවා කාලා මොනව කරනවද දන්නේ ලබනාත්මයක් තියෙනවද දන්නේත් නැහැ පින්පව් තියෙනවද දන්නේත් නැහැ අපරාධ කියලා එහෙම කරන જાතිකුත් තියෙනවා. ඉතින් චාගාදි මුත්‍තික එහෙම හිතන්නේ දීමෙන් ලබන සැපේ ඒ වෙලාවෙම ලබනවා. ඒ වගේ සමත නිවුත්තුප්පට්ටන එකත්තන් කියලා යම් වෙලාවක සමත අරමුණට හිත දාගෙන ඉන්න වෙලාවක අර මුනේම හිත තියෙනකොට පුදුමාකාර සතුටක් එනවා. කවදාකවත් ලැබුණ නැති අම්මාගෙන් අම්මාගෙන් බීබ කිරියලවත් නැහැ එහෙම සතුටක්. ඒක ලැබෙන්නේ සමති සමත යෝගාවචරයට. ඒක තමයි අපි මේ වැඩමුළු සංවිධානය කරන්නේ. හිත දාගෙන ඉන්නකොට අරමුණ පුදුමාකාර ඒකාත්මීය භාවයක් එනවා. ඒක මේ ආමිෂයෙන් ලැබෙන එක නෙවෙයි. කොච්චරද කියනවනම් ඇහ කන දිව නාසය කය පහම වහලා එක ගන්නේ. ඇස් සහගෙන කන් දෙක නැත්තනක හද නැත්තනට ගිහිල්ලා ගන්ධ රස විඳින්න නැතුව කයත් තැම්පත් කරලා සමත නියුත්තුප්පඨාන එකත්තම් මේක ඉස්සරහට ගියාට පස්සේ යෝගාවචරය වයලක්කනුපඨාන එකත්තම් කියලා මේ ආස්වාද ප්‍රසවාසයේ අන්තිම දකින්න වෙලා වෙනකොට පිම්බීම හැකිලිමේ කෙලවර දකින්න වෙලා වෙනකොට තමයි මේ උපේන හැම දෙයකම නිමාව දකින්නකොට නැත්නම් නිමාව දැකීම සඳහා වෙනස බලන සුළුව භාවනා කරන සුළුව කියන අනිච්ඡාන පසනාව කියලා පුදුම සතුටක් එන්න පටන් ගන්නවා. මේ ආස්වාසය ගෙවෙනකොට බුදුමාකාර ආස්වාදයක් තියෙනවා. ප්‍රසවාසය ගෙවෙනකොට බුදුමාකාර ආස්වාදයක් තියෙනවා. ඒ වගේම හිතට එන ඕනම ආකල්පයක් ආවේගයක් ඒක ගෙවෙන වෙලාවේ පුදුම ආස්වාදයක් තියෙනවා. ඉතින් ආ ක්ෂයවීම බලන. ඒක විපස්සකාණං. විපස්සනා යෝගාවචරයට ඒක මේ අර ඇත්තක වහගෙන ඉන්න ඕනේ මේ ලෝකේ ඕනම දෙයක් වෙනකොට ධර්මතාවය දන්නේ කන දන්න උකට අඳල වැඩක් නැහැ. ඔක හැටි එහෙම තමයි. අපි මෙතෙක් කල නම් ගෙවෙන දිහා නෙමෙයි වැලිය එකතු කරන පැත්ත. හැබැයි එදා හැමදාම ආසා. ඒකේ තියෙන අතතිය තමයි. අසහනේ තමයි ගෙවෙන තැන බලනකොට ඔය කොච්චර જાති කිරුවත් ඕක ගෙවෙන. 80 54 කලක් වේදම් කරලා හදපු ජේතවනාරාමේ දැන් නැහැ. වේලුවනාරාමේ දැන් නැහැ. මේවත් එහෙම තමයි. මේක නිකන් වැල්ලේ හදපු සෙල්ලම් මාලිගාවක් වගේ වැඩ ගත්තට පස්සේ ඔක නැති වෙනවා. ඔක දැකලා කනගාටු වෙන්න එපා. ඒක ලැබෙනවා වයලක්කනෝපට්ඨාන එකත්තන් කියලා මේ හැම දෙෙම වැය වෙනවා. ඔබ සාමාන්‍යයෙන් කියනවා මේ අවුරුදු 60 බැන්නට පස්සේ ඒකට කියනවා හාන දශකය කියලා. හානවා කියලා විහාර බැඳගෙන කුඹුරේ හාන එක නෙමෙයි ඡේ වෙන දශකේ. උතුර බලනකොට දකුණ පේන්නේ. වම තිනකොට දකුණ යන්නේ. ඔක්කොම අංජබජල් වෙලා ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැතුව යනකොටත් ඉතිව්වහ කණ්ඩා හදනවා. භාවනා කරගෙන යනකොට යෝගාවචරය ඔය 60 වෙනි දශකයේදී ලබන අත්දැකීම අවුරුදු 20 10 දී ලබනවා. එයාට පේනවා මේ බලාන ඉඳද්දී දේවල් වියකිලා යනවා. ඉරට හඳට නොකිය අවර රහසේ කාලය ගත වෙනවා. net අදහ ගන්නට බැරි ලෙස රූපේ කෙමෙන් මැකී යනවා. ඉතින් යෝගාවචරය බලන්නේ කොහමට 60 පිටලක් දන්නේ මේ බැලුව බැලුව දේ ක්ෂය වෙලා යනවා. ඉතින් එයා හිතන්නේ ඒ ගුරුවරයා මාරු කළ වෙන කෙනෙක් ගාඩි කියලා භාවනා කරනවා. ඒ අරමුණ මාරු කළ වෙන කෙනෙක් ගාඩි කියලා භාවනා කරනවා. ඒ මධ්‍යස්ථානේ මාරු කළ වෙන තැනට යනවා. කවුරු හරි කිව්වොත් 60 පිරෙන්න ඕනේ නැහැ අවුරුදු 7 ළමයකට උනත් ඔය වැයවීම දකින්න පුළුවන්. ඔය පේනකොට ඕක මගහරින්න එපා. ඕක බුදු කෙනෙක් විසින් ඉස්මතු කරන දෙයක්. ඕකම දක්නාසුලෝ බලන්න කියලා. ඡේ වීම දක්නාසුලෝ බලන්න කියලා. එතකොට ඇයට තේරෙන පටන් අර ගන්නවා මේක හයියෙන් අල්ලගත්තේ ආනපානේ. ඒකේ ගෙවීම බලන්න. එතකොට gedara ගෙනියන්න නෙමෙයි. සූර්යයක දාන අතේ ගැට ගහන්න නෙමෙයි. පිම්බීම හැකිලිම හයියෙන් හෙල්ලෙන්න බැරි වෙන්න අල්ලගත්තේ මේකට වෙන්නේ මොකද කියලා බලන්න. අපි ලේත් මැෂින් එකට යකඩ කෑල්ල තියලා හිර කරන්නේ කපන්න. හරියටම සෙන්ටර් කරලා හිර කරගත්තට පස්සේ කපපුවාම කැපකෙන්න කරගෙන කැපි කැපි කැපි කැපි යන. ඒ කියන්නේ ලියවනවයි කියලා. ලේඛනය කරන්නේ. මේ දෙය යකඩේ අල්ලගත්තේ ආදරේ කරන්න නෙමෙයි. කපන්න. ඒ වගේ තමයි ආනාපානටත් ඒ ටික වෙනවා. පිම්බීම හැකිලිමටත් වෙනවා. මෙතින් අර වේදනාවේ සුඛය හොයන කෙනාට බය හිතෙනවා. අර මෙච්චර ලස්සනට අහුවෙච්ච ආනාපානේ ගෙවෙනවා දකිනකොට මත් වෙනවා වගේ වෙනවා. නමුත් වයලක්කනූපට්ඨාන ඒකත්තං කියන එක අහලා තියෙන කෙනෙකුට නම් හිතන්නේ යකෝ මේ හැංගියන්ගේ වේන්නේ අනිත්‍ය නේද? මේක නේද බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ කියලා. ඒක විපස්සකයට වැටහෙනවා. අන්තිමටම ආර්ය භාවයට පත් වුණාට පස්සේ නිරෝධානුපට්ඨාන ඒකත්තං හැමදේම නිරුද්ධ වෙනවා. ඒක අර දුප්පටි විජ්ජ තත්ත්වයක්. මේ අපි හදලා තියෙන හැමදේම හැඳි ගෑවෙනවා. නාසමාපෝ හැඳි ගෑවිලා ඵලයක්. ඉතින් ඒකට බුද්ධුම බයයි. ඔය ඕන එකෙක් හැඳි ගෑවිලා ඵලයක් අල්ලපු ගෙදර පරට්ටින් නම් හැඳි ගෑවියෙන් හැබැයි මම බේරලා. අපේ ගෙදර දොර මග ආරවලා. තෝ හැඳි ගෑවිය අපේ ගෙදර දොර මග ආරවලා. ඕක නීති මාත්‍රි බාරන අපේ උපාතකම්මලයි. සියලු සත්ත්වයෝ නිදුක්කෙත්තා නිරෝගෙත්තා සෝපත්ත්වා අල්ලපු ගෙදර පරට්ටි ඇර. ඔන්න මෛත්‍රිය. ඒකිට හෙන හැදියා ඒකේ හැඳි ගෑවියා මට ඒපා දැන් බුදුරජාණන් ගැන තෝත් හැඳි ගෑවිය කිය. නිරෝධානුපට්ඨානේ කත්තක්. ඉතින් මේක දුප්පටි විජ්ජයි. අනුන්ට නාස්තිය පතන, අනුන්ගේ වෙනස් වීම පතන, අනුන්ගේ විපරිණාමයේ පතන කෙනා සාපයක් වශයෙන් අන්තිම එක Tamanට මහරව ගන්නකොට මේ මමත් මේ විදියමයි. ඒකත් Nirodhe වෙනවා. එතකොට අපේ වේදනාවට මොන වගේ විපරිණාමයක් වෙනවද? පුළුවන් ද අපිට මේ අපි ඉන්න මේ රසලෝලි ජීවිතේ ඉඳගෙනම මමත් මේ Nirodheටම තමයි යන්නේ කියලා බලන්න තමයි අද දවල් ප්‍රශ්නකුත් ඇහුවේ. මෙතික ආසාවෙන් වැඩලනද සතියත් වෙලාවක නැතිලා යනවා. අපි දන්නවා සක්මන් කරගෙනනට හොඳට අරමුණේ ඉන්නවා දන්න. ටික වෙලාවක බලන්න අරමුණේ නැති බව දාන්න. එතකොට මොකද වෙලා තියෙන්නේ? එතකොට සතිය ගිහිල්ලා. අපිට පුළුවන් මේ සති යෑම දිහා, ක්ෂය වීම දිහා හොඳට බලනින්න හුස්මක් ගෙවෙනවා වගේ කද්දාවත් කරන්න බෑ. මොකද අපි ඒ තරම් සතියට ආදරේ. ඒ තරම් සතිය නිත්‍ය කරගෙන අපි බලන්නේ, සුඛ කරගෙන බලන්නේ, සුභ කරගෙන බලන්නේ, ආත්ම කරගෙන. කවදාරි මේ සතියත් අර වාගෙම දෙන්න ඕන කියලා හිතනකොට අර වදාගත්ත දරුවා වනේ දාලා කෙටුවයි කියලා කතාවක් තියෙනවනේ ඇහැලේපොළ කුමාරියා අමාරුයි අමාරුයි තමන්ගේ දරුවෝ දෙන්න බෙල්ල කපනවා කුමාරියාමිට පෙන්න වෙන්න ඊට පස්සේ කුමාරයා මේ ගලක බැදලා නුවර වැවේ බසනවා ඉතින් මේව අමාරුයි ඉතින් ඒ වගේ එකක් තමයි අපි තාම ප්‍රිය කරපු වස්තු නිරුද්ධ වෙලා යනවා, වැය වෙලා යනවා. ඕක උඹට විතරක් නෙවෙයි, ප්‍රියකර වස්තුවට විතරක් නෙවෙයි. ප්‍රියකර වස්තුවටත් දෙනවා. හැබැයි උඹට දුක දෙන්නේ උඹ ප්‍රිය කරපු වස්තුවෙන් විතරයි. උඹ දන්නේ නැති වස්තුවක් වැය වුණාට උඹට දුක නෑ. මධ්‍යස්ථ වස්තුවක් වැය වුණාට උඹට දුක නෑ. උඹට දුක දෙන්නේ උඹ ප්‍රිය කරපු වස්තුව විතරයි. පෙමතෝ ජායති සෝකෝ. තණ්හාය ජායති සෝකෝ. ඒක නිසා මේ සැප හොයන කිනා මට අර සින්දුවේ ගැල්ල මතක් වුණා ඊයේ පෙරදා. සැප දුක දුක සැප නිති පෙරලේ දිය සකලෙත ලෝකේ. අපි හැමදාම සැපට කැමති වුණත් අවසානයේ දුකයි ලෝකේ. හොඳයි නරකයි දුකයි සැපතයි කියා තිබුණත් හැමදාම දුකයි ලෝකේ. මේ සැප හොයන කෙනා හම්බ වෙන්නෙම දුකේ. එයා උපයන්නෙම දුක. සැපයි දුකයි සැපතයි හොඳයි නරකයි කියලා තිබුණාට ඉතුරු වෙන්නේ මණ්ඩි මිදෙන්නේ දුකයි නරකයි තමයි. ඕක බාර ගන්න දුප්පටි විඥා. හරිම අමාරු. බාර ගන්න අමාරු. ඉතින් සයි වේදනා අපි අතහැරලා දාන. ඉතින් ඔක්කොමලා සැපපස්සේ යනවන ะ. ඉතින් මොකද මම ගියා මොකද්ද ඕකේ තියෙන වැරද්ද? ඒතර මලපනිනවා තේරෙන්නේ නැහැ. මලපනිනට පස්සේ අබ්බැහියකට අහු වෙනවා තේරෙන්නේ නැහැ. ඊට පස්සේ රෝගී තත්ත්වයට වැටෙනවා තේරෙන්නේ නැහැ. මානසික අසහන වැටෙනවා තේරෙන්නේ මේ අහල ගෙවල් හැමතැනම තියෙනවා. අසල ගේක සොරකම් ගිය දවසක කෝල් සිටින් ඉන්නේ තම ගේරක හැමතැනම ලෙඩ රෝග. හැමතැනම මානසික අසහන. යන්තම් මම බේරිලා ඉන්නවා. හැබැයි මමත් ඉන්නේ තලමෙමයි කොයි වෙලාවෙ වයර් මාරු වෙයිද දන්නේ නැහැ. කොයි වෙලාවෙ ලෙඩ වෙයිද දන්නේ නැහැ. ඒක නිසා අපිට පුළුවන් මේ වේදනාවල් පිළිබඳ කඹරන කැඹිරිල්ල. වේදනාවල් පිළිබඳ කඹරන කැඹිරිල්ලදී බලලා මේ වේදනාව පිළිබඳ සංඥා පොඩක් වෙනස් කරගන්න. මේක අනිවාර්යයෙන්ම නිට්ටය සුඛ සුබ නෙවෙයි. මේක අනිත්‍ය වෙන්න පුළුවන්, දුක වෙන්න පුළුවන්, අසුබ වෙන්න පුළුවන්, අනාත්ම වෙන්න පුළුවන්. ඒ නිසා මේ වේදනාවල් පිළිබඳ මිනිස්සයා කල්පනා කරනවා වෙනස් කළ එක කියනවා වේදය ප්‍රතිවේද මේක තමයි දැනුම් කියන්නේ. ලෝකයේ දැනුම කියන්නේ අපි ඒකාන්ත වශයෙන් හොයන සැප වේදනාවල ඒක නෑ ඒකේ දුකක් තියෙනවා අදුක්කම සුඛක් තියෙනවා ඒ නිසා වේදනාව පිළිබඳ ඒකාන්ත පිටිපස්සේ යන්න එපා ඒක පිළිබඳව සංඥා වෙනස් කරලා බලන්න කලකට හොඳ සැප හිතන දේ තවකට එපා වෙනවා ඒ නිසා ඉල්ලපු දේ ලැබෙන වෙලාවට බුද්ධ විඳ ගන්න කවුරුත් නැහැ මොකද එතකොට අපේ සංඥා වෙනස් වෙන්න ඉඩ තියෙනවා අනේ වේදනාව පිළිබඳ සංඥාව වෙනස් කරන්න අපි කොහොමඩක්වත් කැමති නැහැ කවුරුත් ඇවිල්ලා අපිට කිව්වත් අපි කියන මේ උඹේ වැඩක් බලාගනි. මගේ ජීවිතේ මගේ සැපට අත තියන්න දෙන්න එපයි කියලා. කාටවත් කැමති නැහැ. ඒ නිසා බුදුජානකසේ කාටවත් බලපෑම් කරන්නේ නැහැ. ඥානවන්තයර කියනවා උඹට වේදනාවෙන් ගැලවෙන්න බෑ. ඒ නිසා වේදනාව පිළිබඳ සංඥා මාරු කරපන්. සැප වේදනාව දුක් වෙනවා. ඒක පැහැදිලිවම වේදනා සංයුත්තේ සඳහන් කරලා තියෙනවා. හැම සැප වේදනාවක් දුකක්. හැම දුක් වේදනාවම උලක්. හැම අදුක්කම සුඛ වේදනාව අවිද්‍යාවක්. එතන අප හොයනවා කියලා කියන්නේ දුක් කෙවිලා. දුක කියලා කියන්නේ උලකින් යනගත්තා වගේ. අදුක්කම සුඛ වේදනා මිනිස්සු දන්නේ නැහැ. මේක පිළිබඳව සංඥා වෙනස් වුණා නම් අපි භාවනා යෝගීන් බවට පත් වෙනවා. අපි එනේන වේදනාව බුක් කීපින් තියන පොත් ලැබීමක් කරනවා. එනකොට කොහොමද යනකොට කොහොමද කියලා. පුදුමාකාර වෙනසක් තියෙනවා. මේකට අදාළ නැහැ. නමුත් මේව නිදර්ශනයක් කියනවා. ඉස්සර තිබුණලු ඉස්සර තිබුණා. මම දන්න කාලෙත් තිබුණා. ඔය දැන් වාගේ හැමතැනම ප්‍රෙෂර් මනින්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒකට දොස්තර ගාවට යන්න ඕනේ ඉස්සර. ගියාට පස්සේ අර පටියේ දාලා චුස් චුස් ගාලා මිරිකලා ඉතින් ප්‍රෙෂර් බලනවා. මේ ප්‍රෙෂර් බලපුවාම ඒක මේ ලොකු නිర్ణයක් අපේ මේ ලෙඩ රෝග තියනවාද කියලා. ඉතින් මේ ප්‍රෙෂර් බලන්න යන්නම ප්‍රෙෂර් කාර්යයම තමයි. ඒක බලනකොට බැලුවලු ප්‍රෙෂර් බලලා යන කට්ටියගේ ප්‍රෙෂර් එක කොහොමද කියලා. හරි එනකොට තියෙන ප්‍රෙෂර් එක නැතිල යනකොට. පොලිමේ ඉන්නකොට හයි ප්‍රෙෂර්, හයිපර් ටෙන්ෂන්. ඇයි දැන් තවොඩ්ඩකින් මේක ප්‍රෙෂර් බලනවා? බල පිසුගත වෙලා එනකොට බෙහෙත් තාම බෙහෙත් අතේ තියෙනවා බීලා නැහැ ප්‍රෙෂර් නැහැ. පොලිමේ ඉන්නකොට තියෙන ප්‍රෙෂර් එක යනකොට නැහැ. ඔය බඳින්න ඉස්සලා තියෙන ප්‍රේමේ බැඳලා වස්සෙත් නැහැ නේ. ඒක ඉතින් බොහොම ප්‍රසිද්ධයිනේ. අම්මේ මේකට මාළහත බැඳලා පෝරුවේ නංගලා අත ගැට ගහලා කරන දෙල්ලම දිහා බලනකොට පහුවෙන් දා බණින්නේ තිත්ත ගුණ හරපේ. මේ පරට්ටි මට කරපු දෙය මෙන්න මේක පොඩ්ඩක් බලපියව. මේ සැප පිළිබඳ තියෙන සංඥාව පොඩ්ඩක් වෙනස් කරලා බලන්න මේ ලෝකේ නාටකමේ ඕන තරම් පේන තියෙනවා නෙමෙයි. අපි කැමති නැහැ. ඒ වුණාට ඌට වැරදුනාට මට වරදින්නේ නැහැ. මම අනිවාර්යයෙන්ම සැප හොයන්නේ ඒකාන්තම නිට්ටයයි සුඛයි සුබයි ආත්මයි. ඒ නිසා මේ සංඥාවල තියෙන විපල්ලාසි දකින්න අපි කැමති නැහැ. යම් වෙලාවක යෝගාවචරය මම මේ මේ පිළිග කරපු කෙනා මට කරදර වෙන්න ඉඩ තියෙනවා. මම මේ කරදරකාරය කියලා හිතුවේ කෙනා ප්‍රිය වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඕක පිළිබඳ දැඩි මතයකට එන්නේ නැතුව සබහා ධර්මwidetilde දෙන්න. හේතුඵල ධර්මwidetilde දෙන්න. ඒකට යාගේ සංකල්පෙම වෙනසක් ඇති වෙනවා. ඔය හිතන හැම නරකක්ම නරක නෑ. ඔය හිතන හොඳ දෙයක්ම හොඳ නෑ. ඒක දැඩි මත දහරි වුණොත් අපි ඒක බද්ධ වෛරයකට ඊගාවාත්මකටත් ගෙනියනවා. අද වෙච්ච දේ නිදාගෙන නැගිනකොට හෙටටත් තියෙනවා. මේ සංඥාවක් මේ තියෙන්නේ මේ සංඥාවේ සංකල්ප වෙනස් කරන්න කැමති කෙනාට දවස් දෙකක් යනකොට අර කමතක වෙනවා. නිසා උන්ටටම බරපතල ප්‍රශ්නයක් ආවොත් මම කියන්නේ මට දවස් දෙකක් බුදිය ගන්න අරින්න තුන්වෙනි දවසේ උදේ වෙනකොට මම කියන්නම් උත්තරේ. ඔය බරපතල ප්‍රශ්න තියෙද්දී උත්තර දෙන්න යන්න එපා. අවුල් වෙලා තියෙන්නේ. මම රස්සාව කරනකොට බරපතල ප්‍රශ්නයක් ආවා. ඒත් මට සුද්ධ කතා කරලා කියනවා ඔබ දන්නවද මේ ලෝකයේ තියෙන උග්‍රම ප්‍රශ්නේ බව අවුරුදු 100න් අමතක වෙනවා. අවුරුදු 100 යනකොට ওই තියෙන සියලුම දේවල් මතක නැති වෙනවා. එතකොට මිනිස්සුත් වෙනත් ඉතිහාසෙත් වෙනත් ශිෂ්ටාචාරෙත් වෙනත් නවමුතාවෙත් මේ ඉන්න ටික අල්ලගෙන මැරෙන මැරිලා දිහා බලනකොට අවුරුදු 100 යනකොට නම් දැන් ඉන්න ඔක්කොම ඇඳි ගෑවිලා යනවා. මං කියන්නේ අවුරුදු 100 සේරම ඉවරයි. අපි මේ හිත අවුරුදු 100කට ඉස්සලා තත්ත්වේ බැලුවොත් මෙව හිතා ගන්නවත් බෑ. අපි හිතන්නේ මේක තව අවුරුදු 100ක වෙනස් වෙයි කියලා. ඒ නිසා මේ සංඥා පිළිබඳව අපේ සංකල්ප වෙනස් කරගන්න පුළුවන් නම් මේවා සංඥා විතරයි කියලා. මේවා උදු නිකම් තින්ටක් ගෑවා වගේ වැඩක්. සුවඳක් ගැල්ලුවා වගේ වැඩක්. වත්සුණු තවරුවා වගේ වැඩක්. ඕක වෙනස් වෙනවා. ආනේ සංකල්ප වෙනස් වීමක් සංඥා අනුව සංකල්ප වෙනස් වීමක් යම් කිසි කෙනෙක් තුළ මේ ජීවිතය ඇති වුණා නම් අපි වෙනවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප අපි ළඟ තියෙන මෙතෙක් තිබුණ මිච්ඡා සංකල්ප ප්‍රදේශය තේරෙනකොට පැහැදිලිවම තේරෙනවා මට දුක දීලා තියෙන කවුරුවක්වත්ම නෙවෙයි මගේම භවතණ්ණාවයි අවිද්‍යාවයි මේ දේවල් වල තියෙන ආසාවෙන් සහ විද්‍යාවෙන් අපි ඒකට අරයට මෙයාට දොස් කියනවා දෙයියන්ට සාප කරනවා නැත්නම් දෙයියන්ගෙන් බලාපොරොත්තු වෙනවා දෙවන්නේක් නැහැ. තණ්හා ဒ ුතියෝ පුරුෂෝ දීගම ධාන සංසාරං. මුළු දීර්ඝ සංසාරයේ තණ්හා විතරයි දෙවන්නේක් කියලා ඉඳලා තියෙන්නේ අපිට. කවදාකවත් ඔය ਸਰබලදාරි දෙවියෙක්වත් මැවුම්කාරයෙක්වත් එහෙම නැත්නම් අපිට ගිහිලා යදින්න කෙනෙක්වත් ඉල්ලන්න කෙනෙක්වත් නැහැ. හිතන්නෙත් නැහැ අපි හිතනවා නෑ නෑ මේ එකක් නෑ. ඒ මේ හූනියන් කියලා තියෙනවා, නස්සත්තර තියෙනවා, අරක තියෙනවා මේක තියෙනවා තමයි. ওই නන්නත්තර වෙච්ච කට්ටියට නන්නත්තර වෙච්චව දන්නේ නැත්නම් ওই ඔක්කොම සාස්ත්‍ර ඇත්ත. නමුත් මේ ඔක්කොම එන්නේ මනෝපුබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසින්මයි. එනිසා මේ සංකල්ප පොඩ්ඩක් වෙනස් කරන්න හැදුනොත් අපි කියන විවෘත මනස කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ ඔය නිදහසේ කල්පනා කරන්න ඔය chart for free thinking කියලා ඒ මේ සූත්‍රේ පුදුමාකාර කරුණු පෙන්ලා කියනවා මේක නිසා හෝ මේක නිසා හෝ මේක නිසා හෝ මේක නිසා පිළිගන්න එපා. කාලාම සූත්‍රය. ඒක සුද්ධ කාලම දැම්මා. සූත්‍රේ කාලා දාලා තියෙන මොකද මේ සුද්ධ අඩිය පල්ල කියවලා නැතුව උඩ කොන විතරක් කියවලා කතා කරනවා. අඩිය ඊට පස්සේ වෙන කැලලක් තියෙන. ඒ නිසා කාලාම සූත්‍රය මම හිතන්නේ සිංහ මේ සම්ප්‍රදාන කුල බෞද්ධය කැමති නැහැ කියවන්න. සුද්ධ හරීම කැමති කියවන්න. එයා කියනවා උඹලෝ හිතානින දේවල් කිසිම දෙයක් පදනමක් නැහැ. ඔක්කොම බහුමත විතරයි. ඒසම සංකල්ප විතරයි කියලා මේ සංකල්ප පිළිබඳව කතා කරන්න දැනගන්න කාට හරි පුළුවන් නම් අවුරුදු 6ක් ඇතුළත මේ ජීවිතේ විනාශ කරන්න පුළුවන්. අවුරුදු 7කින් වැඩිම කාලයක් යන්නේ ඕනම දෙයක් වෙනස් කරන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන්නේ. අන්තිම දවස් හතකින් පුළුවන්. මේකට බටහිර ලෝකේ කියනවා නියුරෝප්ලාස්ටිසිටි කියලා. අපේ ස්නායු පද්ධතියෙම දවස් 7කින් වෙනස් කෙනෙක් වාටපත් කරන්න පුළුවන්. හැබැයි Taman කැමති නම්. ඒකට කැමති නැතිකම තමයි මේ නන්නත්තරකම. ඒක කැමති නැතිකමයි දුප්පටි විජ්ජ ගතිය. අපි සරුවච්චන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා අපි බුදුහාමරගේ සරණයි මට කියලා කියන්නේ අපි වෙනස් වෙන්න කැමතියි කියන එක. අපි වෙනස් වෙලා නැත්තම් සද්ධාවේ මොකද්දෝ අඩුපාඩුවක් තියෙනවා. සරුවච්චන්හන්සේ කියන තියෙන සද්ධාවේ මොකද්දෝ අඩුපාඩුවක් තියෙනවා. ඒ නිසා නැවතත් බලන්න බුදුන්ගේ සද්ධාව ඉදිරි පිට දුකක් ආවම ඉවසන්න පුළුවන්කම වැඩෙනවද? බුද්ධ සද්ධාව ඉදිරි පිට හිත පිට ගියක් කියලා කනගාටු වෙන්න පුළුවන්ද? බුද්ධ සද්ධාව ඉදිරි පිට නිච්චපතා හැමදාම මේ වෙලාවේ සක්මන් කරන්න පුළුවන්ද? බුද්ධ සද්ධාව ඉදිරි පිට හැමදාම මේ වෙලාවේ පරියන්කයක් කරන්න පුළුවන්ද? බුද්ධ සද්ධාව ඉදිරි පිට කන කන වෙලාවේ මට සීහියෙන් වළඳන්න පුළුවන්ද? බුද්ධ ශ්‍රද්ධාව ඉදිරිපිටම සිවුර අඳින අඳින වෙලාවේ මට සිය සිවුරක් අඳිනවා කියලා සීපත් කරන්න පුළුවන්ද? බැරි නම් අර පරණ සංකල්පම දිගට යනවා. මේ සංකල්ප අනුව තමයි ඡන්දේ වෙනස් වෙන්නේ. අපි රුචර්ජකම් වෙනස් වෙන්නේ, අපේ පෞරුෂත්ව ලක්ෂණ වෙනස් වෙන්නේ. ඉතින් ඒසයිව වෙනස් කරන්න පුළුවන්. අපිට අවශ්‍ය නම් මේ විවෘත මනසකින් ඉඳගෙන එන ඕනම දෙයක් සමසිතින් බලන්න. බලහන් ඉන්නකොට පේනවා අපි හිතාන හිටපො හොඳ නරක නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ වෙනම ධර්මතාවයක් තියෙනවා. අපේ හිතන තාක්ක, අපි ඔලොමල තාක්කල්, අපි කල්පනා කරන තාක්කල් යන්නෙම අපාය පැත්තට තමයි. කල්පනා නොකර දේවල් වලට යන්න දුන්නොත් සෝබා ධර්ම වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි ක්‍රියා නොකර ඉන්න වෙලාවේ සබ්බ පාපස්සා කරනවා. කෙරුවොත් ක්‍රියාවක් අකුසල් වෙන්න ඉඩ තිබේ. මනුසතා ලෝකේ ඉපදීමේ ක්‍රියා කළා වැරදීමේ ක්‍රියා කළා වැරදී. බුදුන්සේ කියන පොඩ්ඩක් එක තැනක වාඩි වෙලා හෙල්ලෙන්නේ නැතුව හුස්මට යන්න අරපන් හුස්ම ගන්නත් එපා මේක දිහා බලන් හිටපන්. කොච්චර අමාරුද කියලා බලන්න. කිසිම ඡන්දයක් පහල කරගන්න එපා. කිසිම ආසාවක් පහල කරගන්න එපා. නිකන් ඉන්න අරින්න කියලා. ඉතින් අපිට මේ දවස් 7-8ක් ඉන්නකොට 10ක් 15ක් ඉන්නකොට අනන්ත වාර ගණක් හම්බ වෙනවා. කවුරු හරි කණ්ඩෝ විලා දෙයි. කවුරු හරි හදපු ඇඳක් තියෙයි. ඔබ කරබන ඉන්න පුරුදයක්. කතා නොකර ඉන්න පුරුදයක්. මොනක් කියන්නේ නැතුව හිටපන්. මේ කයත් ඕනට ඩික්‍රියාත්මක කරන්න නැතුව හිටපන්. මොකද වෙන්නේ කියලා. අපි අර ඡන්දේ නිසා පුදුමාකාර මෙහෙවීමක් තියෙන අපිට මේ මේ කූඩල්ලා කොට්ටේ උඩ තිබ්බා වගේ. ලාහට ගෙම්බ එකතු කරුවා වගේ. තියන්න ඉසලපයින්. කොහෙන්ද මේ මොටිවේෂන් එක එන්නේ? එක තැනක ඉන්න බැරුව අපි මේ සැප හොයන තමයි මේ හම්බ කරන්නේ. හම්බ කරලා සැපක් දෙන්න බලන්න. එදාට ලෝකේ තියෙන කුණු කන්දල් හේරම ඔළුවේ දාගෙන අර විවේකේ නැති කරගන්න. ඉතින් ඒක නිසා අපි මේ ඡන්දේ අපිව මෙහෙවන්නේ මීහරකෙක් නාස්ලනුවක් දාගෙන එහෙට මෙහෙට මෙහෙවනවා වගේ අර සංකල්ප වෙනස් වුනේ නැත්තම් අපි හිතාගත්ත දේවල් අපි ප්‍රාර්ථනා කරපු දේවල් වලට අපි එහාට මෙහාට මෙහෙවනවා ඉස්සුඹුලන්ඩ චිත්තක්ෂණයක් නොතබා. ඒක නිසා මේ ඡන්දේ නිසා නැත්නම් සංකප්පනිසා ඇති වෙන මේ ඡන්දයෙන් පරිලාහයක් ඇති වෙනවා. මේ ඉඳගෙන ඉන්නකොට මොනම වෙහසක්වත් නොකර ප්‍රාර්ථනාවක්වත් නොකර පණිවිඩයක්වත් නොකර චේතනාවක්වත් නොකර ඉන්නකොට තියෙනවා නම් පහන් දැල්ල උඩටමපත් වෙනවා වගේ හැම ඡන්දෙකීම වෙන්නේ මේ පහන් දැල්ලට උහුලඟක් වදිනවා. එහාට වෙන්නවා මෙහාට වෙනවා. එනේන පුංචි උහුලඟක් පාසා පහන් දැල්ල නටනවා. ඉතින් අපි හරි කැමති නටන පහන් දැල්ලට ඒ කෙලින්මපත් වෙන පහන් දැල්ලට වැඩියි. මේක නිකන් අතෑරියොත් වෙන්නේ කෙලින්පත් වෙන එක විතරයි. ඒක දකින්න නැතුව කී කෝටියක් මිනිස්සු මැරනවා. මේ ජීවත් වෙන අවුරුදු 100ක කාලය තුල 90ක කාලය තුල 80ක කාලය තුල 60ක 70ක කවදාකවත් පහන් දැල්ලක් වගේ උඩට හිත තියනවා දකින්න නැතුව මැරෙන මිනිස්සු ගන්න කොච්චරක් තියෙනවද? ඒකට හේතුව මේ මිනිස්සුගේ ඡන්දේ. ඉන්න දෙන්නේ පහන නලියන. ඉති මේ ඡන්දේ නිසා ඇති වෙන පරිලාහය මේ මෑත අවුරුදු 30 40 තුළ බොහෝම ශීක්‍රින් වැඩුණා. ඒක සංඛ්‍යා ලේඛනවලින් ඔය UN එකෙන් අනන්තවත් පෙන්නනවා. ජනතාවගෙන් 140ක් බෙහෙත් පොන මට්ටමේ මානසික අසහන. පාසල් යන දරුවන්ගෙන් 25ක් දැන්මත් බෙහෙත් වෙනවා. අවුරුදු 6ට අඩු ළමයින්ගේ බඩේ ගැක්කමක් තියෙනවලු මොන තාලෙන්වත් සනීප කරන්න බෑ. ඒ රාගම ස්පිතාලේ විශේෂඥ වෛද්‍යවරයා මාව හම්බෙලා ඇවිල්ලා ඒක දවසක් කියනවා අනේ ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම එකක් තියෙනවා බෙහෙත් අහන්නේ. ඉතින් මං ගෝ මයි ළඟට ඇවිල්ලා කතා කරන්න මොකටද මට ළමයිත් නැහැ. මයි ළඟ බෙහෙතුත් නැහැ. මට බඩේ ගැක්කමක් තිබුණෙත් නැහැ පොඩි කාලේ. වැඩක් නැහැ මට කතා කරලා. හැබැයි ඔබ වහන්සේ ළඟ බේත තියෙන නිසා මම මේ කියන්නේ කිව්වා. මම මොකද්ද බේත? අවුරුදු 6 දී සතිය පුරුදු කරන්නයි කිව්වා. අවුරුදු 6 දී සතිය පුරුදු කරන්න අපිට බැරිද වැඩ පිළිවෙලක් හදන්න මේ දරුවගේ නලියන්නේ නැතුව පහන් දැල්ල උඩට තියන්න පුළුවන් භාවය පොඩි කාලේදීවත් පෙන්ලා දෙන්න. මොකද මම ළඟ එහෙම සුසුකමක් ඇත්තේ නැහැ. ඒකට යන්තම් මගේ අදහස තිබුණා ඔය සතිපාසල පිළිබඳව. ඊට පස්සේ කොහොම හිතෙන්ද ඇවිල්ලා බලනකොටයි මට උගන්වපු ටීචර්ත් මේක ඇතුලේ භාවනා කරනවා ස්වාමීන් වහන්සේ මම දැනගෙන හිටියා. අපිට මේ ළමයෙකුට එක චිත්තක්ෂණයක් පෙන්වන්න. අරක මේක ආසා කරනවා වෙනුවට වෙනිකම් බලාන හිටප මම මේ දුවන්නේ කොහෙද කියලා. ඡන්දේ වෙනුවට පරිලාහයක් නොකර ඡන්දේ දිහා බලන්න හිටපන් මට අර කරන්න හිතනවා මේක කරන්න හිතනවා යහාට ඵලයන් චූංචෑන් මෙහාට ඵලයන් චූංචෑන් අරක ගෙනෙන් චූංචෑන් මේක ගෙනෙන් චූංචෑන් තමයි කිසිම වෙලාවක නිකන් නැහැ මේක කාටද මේ හම්බ කරන්නේ කවුද මේකේ කාරකයා කාගේ න්‍යාය පත්‍රයේද මේ දුවන්නේ බුදුසෙනාංශය සඳහන් කරනවා කාමාතේ පඨමා සේනා මාරයාගේ පළවෙනි සේනාව කාමී ဒုတိ ය අර්ධේ උච්චති අධි කුසලයට කම්මැලිකම තතිය කුප්පිපාසා චතුත්තං තණ්හා. තණ්හාව කියලා කියන්නේ පරිේශන තෘෂ්ණාව. අර්ග කරලා බැලුවොත් කොහොමද? මේක කරලා බැලුවොත් කොහොමද කියලා අර පරිලාහය නිසා පුදුමාකාර පරිේශන කරන්න හිතෙනවා. හැම කෙනාම තව අර්ග කරලා බලනවා මේක කරලා බලනවා මේ භාවනා කරනකොට මේක කිරුවොත් මොකද වෙන්නේ අහනවා මේක කරනකොට අර කිරුවොත් මොකද වෙන්නේ කියලා අහනවා ආස්වාස කරනකොට බිම්බීම හැකිලිම දැක්කොත් මොකද කරන්න ඕනේ කියලා අහනවා පිම්බීම හැකිලිම කරනකොට ආස්වාස දැක්කොත් මොකද කරන්න ඕනේ කියලා මම මේ බැඳපු ගෑණින්දදී අල්ලපගෙත ගෑණි දැක්කොත් මම ප්‍රේම කරන්නද කියලා අහනවා. ඉතින් දීපල්ලක උත්තර බඳින්න ඉස්සෙල්ලා ඇහුවනම් කියන්න තිබ්බා. දැන් බැඳලා ඉන්නේ. අල්ලපගෙත ගෑණි ලස්සනයි. ඒක බොරු නෙවෙයි. ස්වාමීන් වහන්සේ කමන්නේ නැද්ද නිකන් මේ යත් ඇවිල්ලා පෙන්නනවා මහත් පොඩ්ඩක් බැලුවට කමන්නේ නැද්ද කියලා. එක අරමුණකට හිත දාපු ගමන් වෙන අරමුණක් ඇවිල්ලා මුකුල් කරනවා. වෙන අරමුණක් ඇවිල්ලා ඉඟි බිකි පානවා. ඒකට යාගන්න දැන් ස්වාමීන් වහන්සේ මං කොයි එකනද බලන්න ඕනේ? ඉතින් බැඳගත්ත වෙලේ ගහපන් යකෝ කියලා කියනවා. දුප්පටි විඥා අමාරුයි. අර අර මිනිස්සයා ඉඟිබිඟි කරනකොට කොහොම කරන්න දප්පා. මොන භාවනාවක් කරන්නද? ඉතින් නන්දහාමුදුරුවෝ ගිහිල්ලා භාවනා කරනකොට ජනපද කල්යاني කිව්වලු එනකොට ගියත් හිමියනි වහා එන්න කියලා. ඉතින් ඇස් දෙක වහගත්තාම මොනවද වෙන්නේ? මට කවුළුවෙන් ඔබ ඉබීකම් කළේ. කවුරුදෝ අර කවුළුවෙන් සිනාසී ඉබීකම් කළේ. මා තල මා පෙලන්නද මා පෙලාගෙන මා තලන්නද ඔබ එසේ එලික බෙලිකම් කරේ කියලා අර එබිකම් කරපු ජනපද කල්යාණිකේ දෝෂේ තමයි අපිට තියෙන්නේ. මේ භාවනා කරන්නේ ඉඳගෙන ඉන්න එක ගැන බලන්න. හිත තියෙන ජනපද කල්යාණික. ඉතින් ඒ පාවොක්සයිඩෝ කියනවා ජනපද කල්යාණී බුදුරජාණන් වහන්සේ ගෙදෙට්ට වයින් වෙලාවේ නන්ද කුමාරයා ඉඳලා තියෙන ධනවත මණ්ඩලගේ පොට්ටුව තියෙතියි. පොට්ටු තිබිල්ල ගෑනුගේ මා විශාල සෙල්ලමක් ඔය දැන් කාලේ පොට්ටු කියන්නේ නැහැ. ඒ පොට්ටුවේ බොහොම ලස්සන විචිත්‍ර කරලා අඳින්නේ. ඔය පල්ලියට ගියා මේ මේ කෝවිලට ගියාම තියෙනවා. ඒක ලොකුවට තියෙනවා. අරකේ ලස්සනට කුන්තියක් තියලා පොට්ටුව තියෙනවා. ඉතින් පොට්ටුව තියෙනකොට කණ්ණාඩිය අල්ලගෙන අත් දෙක හරියට සම්බර කරලා මෙහෙම හරියට සෙන්ටර් කරලා තියනවා. ඉතින් ඒක ජනපද කල්යාණයට මේ නන්ද කුමාරයා කර කර ඉඳදී කවුද දොරට තට්ටු කරන්නේ. මේ දෙන්න ලව් කරන වෙලාවේ කාටවත් මේ එන්න බැරිලු දොරට තට්ටු කරන්නේ. සීරියස්ම තමයි. ඇවිල්ලා තට්ටු කරුවා නන්දහමතුරු කියලා බණකොළු බුදුරජාණන් වහන්සේ වැටලයි කියලා. ජනපද කල්යاني ගෝලු ගියාට ගමන් නැහැ පොට්ටු වේලෙන්න ඉස්සෙල් එන්න ඕනේ. ජනපද කල්යاني දැන් නන්දහමතු එළියට යන්නේ බුදුහමතු බලන්න නෙවෙයි අර වේලෙන පොට්ටුව දිහා බල බල තමයි. ඉතින් හදිස්සියවත් රිට්‍රීට් එකක ඉන්න වෙලාවේ කවුරු හරි ගෙදර යන්න ඇහුවොත් පාවසඩ වහන පොට්ටු වේලෙන්න ඉස්සෙල් එන්න කියලා කිව්වද කියලා. දැන් දවස් 10 රිට්‍රීට් වලට ආවම 6න් යන්නේ කට්ටිය. 7න් යනවා මොකද? අර පොට්ටුව වේලිලා දැන්. වේලෙන්න ඉස්සෙල් ගෙදර යනවා. මේ වගේ කීයක් ඉඟිබිඟි කරනවද අපි ඔළුවට ඇවිල්ලා මේ උදාසීන වූ අරමුණේ ඉන්නකොට. මේ පරිේශන තෘෂ්ණාව නිසා අපිට හිතා ගන්න බෑ එකම චිත්තක්ෂණයකවත් පහන උඩටපත් වෙනවයි කිය. ඉතින් අපි හිතන මේක මගේ දෝෂයක්, මගේ කඩප්පුලිකමක්, මගේ නොකෑමනාකමක්, මගේ දහපතුරා ගතියක්, මගේ පට්ටපඳුරු ගතියක් නෑ මේක හිතේ ඇති. මේක දැකපල්ලා. මේක දකින්න පුළුවන් වේද gedara දහසකුත් වමෙත් දකුව බබෙක් කඩාන දකුණු අතිත් වඩාගෙන බොක්කෙත් බබෙත් තියාගෙන ඕව බලන්න බෑනේ. කරන්න බෑ. මෙහි ආපු වෙලාවේ පොඩ්ඩක් බලපල්ලා මේ හුලං වදින් තැනක පහන් දැල්ල වගේ එක චිත්තක්ෂණයක් දැක්කනම් අපිට තියෙන මේ පරිේශන තෘෂ්ණාවන් සමේක බාධා වෙන්නේ නැහැටි. ඊට පස්සේ බුදුජාණන් වහන්සේ සේසනා කරනවා හාරිපුත්‍ර සාංශය මතක් කරනවා මේ පරිේශන නිසා අපිට ලාභ වෙනවා. අපිට හරියනවා. ඔක්කොටම හැම පරිේශනෙම සාර්ථක වෙන්නේ නැහැ. නමුත් පරිේශන නිසා ලාභ ලැබුණොත් ඒකලට මතක නැහැ කොයි වගේ තැනක ඉඳලද මම මේ අසහනයෙන් පරිලාහයෙන් පරිේශෙන්ට ගියේ දැන් පරිේශෙන් ලාභ ලැබෙනකොට අර ඉදරමත කරලා ආපු මූල කර්මස්ථානේ නන්නත්තරයි එයිසා මේ ලාභය තමයි අර මාළුවට දාපු හැම වගේ හැම කෙනාගේම හිතේ තියෙන අර උඩම තියෙන සංකල්ප තුන නැති වුණාට යහට සංකල්ප හයක් තියෙනවා. ඒ හයෙන් එකක් අල්ලනවා අපි. ලාභ සත්කාර පිළිබඳ ආසාව. ඉති ලාභේ ආපු ගමන් එයා ඒ මේ භාවනා කරන බවක් මතක නැහැ. මේ පාර දිගේ ගියොත් නම් ගතම් එකක් ගන්න පුළුවන් සම්තිං එකක් හම්බ වෙනවා. ලාභ සත්කාර વિશે යනවා. එහෙම නැත්නම් ඥාති විතර්ක එනවා. ඥාතින්න මේ කියලා දෙන්න ඕන කරලා දෙන්න ඕන අරකයි මේකයි කියලා දරුවෝ ගැන අම්මා ගැන තාත්තා ගැන නෑයෝ ගැන හිතනවා. එහෙම නැත්නම් අනවඤ්ඤත්ති පරිසංයුක්ත විතක්ක කියලා හිතනවා මම මෙතෙක් කරපු වැඩවලදී සෑහෙන බැනුම් ඇහුවා. හොඳ වැඩ කරන්න දීලා බැනුම් මීට පස්සේ නම් මම වැඩ කරන්නේ කිසිම කෙනෙක්ගෙන් බැනුම් අහන්න නැති වෙන්න අවඥා වලට ලක් වෙන්නේ අනවඤ්ඤත්ති පරිසංයුත්ත විතර ඊට පස්සේ හිතෙනවා නෑ නෑ මේ අරමුණියේම හිටියොත් කිසිම ලෝකෙ වෙන දෙයක් දැනගන්න බෑ ප්‍රවෘත්ති අහන්න ඕනේ ජනපද විතක් ගන්නවා අරක දන්නේ මේක දන්නේ මෙහෙම පැත්තකටලා මේ කුල්ලෙන් වහගෙන හිටපුවාම හරියයිද කොට්ට කතා කරලා බලන්න ඕනේ කායින් හරි මේ ඩොලර් එක එනකොට නම් 160 ගාණ තිබුණේ දැන් 65ට නැගලා දන්නෙත් නෑ අඩු වෙලා දන්නේ ඕන්න පටන් ගන්නවා මේ ජනපද විතක්. එහෙනම් අමර විතක්ක පටන් අර ගන්නවා මට දැනෙනම කොලෙස්ටරෝල්. මට දැනෙනම ඩයබටිස්. මම ඊට පස්සේ ජීවත් වෙනවා හරියටම මැනලා කන්නේ රතුහල් විතරයි. මුතුවට කොළ වන්දනවා ව්‍යායාම කරනවා කියලා. ඉතින් මේ මේ භාවනා කරන්නේ අමර විතක් වලට යනවා. පරානුද්යතා පරිසංගිත විතක් අනී අපිට නම් බුද්ධ ශාසනයක් හම්බුණා. මේ රිලවුන්ට එහෙම කවද නිවන් දකින්න පුළුවන් වෙයිද නැන්නේ අප්පා මුන්ට කාටොක්ක කියලා දෙන්න ක්‍රමයක් මේ බ්‍රේල් ක්‍රමයේ වගේ රිලවුන්ට මේක පොඩ්ඩක් කියලා දීලා අනිච්චන් දුක්ඛන් අනත්තන්වත් කියලා දෙන්න නැත්තම් මොකක්වත් ඕනේ දානයක්වත් දෙන්න පුරුදු කරන්නේ නැත්නම් අයියෝ මේ සත්තු කවදා ගොඩේන්න දපා කියලා එන්න මේ පරහනුද්දායත පරිසංකෘත විතා මේ දන්නේ නැහැ මේ ලස්සන පහන උඩට යන්න හදනකොට මේ අපි ළඟ තියෙන මේ මේ විතක්ක සියුම් විතක්ක ඇවිල්ලා අපි එහාට මෙහාට නලවන හැටි. ඒකේ එකක් තමයි ලාභ සක්කාර ප්‍රතිසංයුක්ත විතක්ක. Taman කරන දේ හරියොත් එයාට මතක නෑ මම මෙකට මෙතෙන්ට ආවේ කියලා. ඒකට ලොකු සාන්ති කියනවා කතාවක් භික්ෂුවක් මොන දේ කරුවත් හරියනවායි කියලා. කේන්දර බලන්න යන්න, ඇස් දෙකම් කරන්න යන්න බලන්න. වෙන ඕනේ සර්විස් එකක් කරන්න යන භික්ෂුවක් කිරුවොත් 10 ගිහියෝ කිරුවට හරියට හරියන හැබැයි මහානකම ඇර මහානකම විතරක් හරියන්නේ නැහැ මොකද ඉන්නෙම පිටපැත්ත බලාගෙන මේ ලාභ සත්කාර කරන කෙනදී හරියනවා ඉතින් ගහන්නේ මොනවාද චිත්ත වසංග සුහඳ දූපේ නැත්තම් වශී ගුරුකම් හරි ගියාම ගාස්තු ගේමෙට කවි ඉස්සර 30 හිමි හැමදාම ඇඩ්වර්ටයිස්මන්ට් එක පස්සේ බලනකොට තට්ටේ කපලා කවි ඉස්සර 30 වෙලා තිබ්බා හිමි නෑ හිමි වෙලා හිමි වෙලා අද අද සාසනෙ වෙලා තියෙන දේ. භික්ෂුවක් අත තිබ්බොත් මේ මහානකම ඇර ඕනෙම දෙයක් හරියනවා. ගිහියන් ගැන කුමන කතාවද? මේ කෑ ගහන දේශපාලනඥයෝ මේ උගන්වන මිනිස්සුයි අපිට මොනවද උගන්වන්නේ? ඒගොල්ලෝ උගන්වන්නේ ලාභ සත්කාර වැඩි කරන්න හැටි. ඔගොල්ලෝ හිතනද මේ අපි ගැන හිත සුවයක බලලා අපට අර්ථ කුසලයේ පිණිස අර්ථ සිද්ධිය පිණිස මේ උගුර කහර ලේ කරගෙන කෑ ගන්නවයි කියලා නෑ උමුත් කරන්නේ කාර්ය කෙනතුරු කාගෙත් රැවටිල්ල අත්ත අත්තට පඤ්ඤා අසුචි මනුසා මනුෂයා ආර්ථේටයි නටන්නේ මුදලටයි නටන්නේ අර්ථ කුසලයේ තියෙන්නේ සත්පුරුෂයෝ කෝ සද්ධර්මයේ කෝ මාත්මේ විදිහට ලාභ සත්කාර දිගේ ගියොත් පරිේශන සාර්ථකුණයි කියලා සාර්ථක වීමම තමයි අසාර්ථකේ භවයේ ලකුණ ඒක නිසා බුදුජානක දේශනා කරන අඤ්ඤායි භික්කවේ ලාභ සත්කාරෝ අඥානිබ්බාන ගාමිනී පටිපදා. ලාභ සත්කාර මාර්ග මේ පැත්ත නම් නිවන් මාර්ගේ සම්පූර්ණ අනිත් පැත්ත. ඒ නිසා මේ දෙක දැනගෙන විවේක මනුබුරුහේ ওই ලාභ සත්කාර දිගේ යන්න එපා විවේක වේයන්. ඉතින් පවුලක ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒ මනුස්සයා හැම විවේකයේ ලැබලා ලාභ සත්කාර අඩු කරනකොට গিද්දර පවුලයි කැමති වෙයිද? ලංකාවේ කරව සමීක්ෂණයක විස්තර ඒ හොඳ මේ හිටපු සමීක්ෂකයා කියනවා අද කාලේ ලංකාවේ හම්බ කරන පවුලක ඉන්න ගෑණි මිනිහා දෙන්න පොඩ්ඩක් සල්කලා බලන්නයි කියලා. ඒ ගෑණි මිනිහා ගෙදර එනකන් හැම කෙනාම බලාගෙන ඉන්නවනේ මට මොන හරි ගෙනේ කියලා. ගෙනාවත් කියනවා ඊට වැඩිය හොඳ බඩු නම් තියෙනවා මට ගෙනල්ලා තියෙන බාල බඩුව. මට මේට වැඩිය හොඳ එකක් ගෙනත් දෙන්න ඇත්තටම ඕනනම් එයාට පුළුවන්. දරුවොත් බලාගෙන ඉන්නවා. මිනිහාගේ ගෑණි අම්මයි තාත්තා දෙන්නත් බලාගෙන. ගෑණිගේ අම්මයි තාත්තා දෙන්නත් බලාගෙන. මේ දරුවා දැන් බලපන් බදින්න ඉස්සලා නම් මට අරක මේක ගෙනත් දෙනවා දැන් මේ ගෑණියක් ගත්තාට පස්සේ මට ගෙනත් දෙන්නේ සෞත්තු සුරුට්ටු ඉස්සර නම් ගෙනවා නියම සුරුට්ටු ගෙනවා කියලා අර ගෙනත් දෙන එකත් හොඳ නැහැ ඉතින් මේ මනුස්සයා බහුවෙන්ද රස්සාවට යන්නේ අමුඩේ හොඳටම තද කරගෙන අරිට වෙඩි කීයක් හරි හම්බ කරා ඉතින් එන්නේ මොකද්ද හෙන ආතතියක මේ හම්බ කරගෙන මේ මිනිහගෙන් හෝ මේ ගෑණිගෙන් කන එකෙක් මේ මනුස්සයාගේ සුභ සිද්ධිය කල්පනා කරනවාද කියලා අර්ථ කුසලයේ හිතනවාද එයා කිව්වොත් මට දවස් හදයක් පැත්ත කරලා විවේක වෙන්න ඕනේ කියලා. එයා කියයි මේ බබෙක් හම්බෙන්න ඊට පස්සේ විවේක වෙයන් දැන් බෑ. අහවල් වැඩේ තියෙන ඊට පස්සේ විවේක වෙයන් කියලා කවදාකවත් ඉඩ දෙන්නේ නැහැ. මහත්තයා කියනවා ඒක පැත්තක තිබිච්චයන් වටේ ඉන්න මකරව වැතේට ඒ අම්මන්ඩිටවත් ඒ මෝලටවත් ඒක තේරෙන්නේ නැහැ. උණ්ඩත් හිතෙන්නේ නැහැ දවසට විනාඩි 5-10ක් පැත්තලා භාවනා කරන්න ඕනේ කියලා. කොහොම කරන්නද අපා භාවනා කරන්න ගියාම හිත පිට යනවනේ කියලා ඒකත් හම්බ කරන්නම දානවා. ඒ නිසා ලාභ සත්කාරය ගැන කියනකොට බුදුසන්සේ සඳහන් කළ තුනා පුරුෂයේ තනි ස්ත්‍රියාවක්ක කාමරයේ හිටියත් අහු නොවි ඉඳී තියෙනවා ස්ත්‍රියාවට ඒක හරි අමාරුයි හිතා ගන්න. වෙල්ලාභ සත්කාරයෙන් නම් අහු වෙනවාමයි. මේ පසුගිය අවුරුදු 40 ඇතුළත භික්ෂුන් වහන්සේට වෙන දේ දිහා බලන ඉන්නකොට වෙන මොකක්වත් අතුරු බලවේගයක් ඕනේ මේ කතෝලික හෝ මුස්ලිම් හෝ ශීක් මොකක්වත් ඕනේ නැහැ. ලාභ පොඩ්ඩක් වැඩි වෙච්ච ගමන් ඒක නිසා කියලා තියෙනවා කෙහෙල් ගහක මල් පිපුණාම මොකද වෙන්නේ? කෙහෙල් මලක් කියලා කියනවා. ඉවරයි ගහ. උණ ගහක මල් පිපුණාම මොකද වෙන්නේ? බට ගහක මල් පිපුණාම මොකද වෙන්නේ? ඕක තමයි සත්පුරුෂයාට ලාභ සත්කාර ලැබුණොත් කාපුරුසා සක්කාරෝ කාපුරුසා හන්ති. අද එක්කෙනෙකුටවත් තේරෙන්නේ නැහැ Taman ළඟ තියෙන මුදල් පාවිච්චි කරන්න. එකෙකුටවත් තේරෙන්නේ නැහැ. පාවිච්චි අතේ තියෙන මුදල් නම් කමන්නේ ණයට ගත්ත මුදල් වලින් තමයි මේ සෙල්ලම් කරන්නේ. ඉතින් ඒක නිසා ලාභ සත්කාර ලැබුණට පස්සේ මේ මිනිසයාට වෙන මේ ඔලොමලකමත් එක්ක මොන කෙනෙක්වත් කියන දෙයක් අහන්නේ. ඒක නිසා ඉස්සලා ඉස්සලා බුද්ධ ශාසනයේදී මාර්ය ඇවිල්ලා භික්ෂූන්ට කරදර කරා. ඒක තමයි කර්ණ්‍ය මිත්‍ර සූත්‍රය නිදාන කතාවේ තියෙන්නේ. මාර්ය ඇවිල්ලා නපුරු සද්ද දුන්නා, නපුරු බය ඇති කරා, භාවනා කරගන්න බැරි වුණා. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගියේ වස් කාලය ඇතුළත. සරුවචන් දේශනා කරා මගේ මේ සූත්‍රය දැනගන්න ආපහු යන්න කැලේට යන්න ඉස්සලා කර්ණිමිත සූත්‍රය දේශනා කරමින් යන්න දේශනා කළා දිගටම කර්ණිමිත සූත්‍රය කරන්න. කර්ණිමිත කියලා කොයි මෙත්ත කියලා දැන් දාගත්ත ඔගේ තියෙන කර්ණියන් අත්ත කුසලයේ කියලා තියෙන්නේ. අත්ත කුසලයේ සිපතේ ඒකට අර දෙවියන්ට බ්‍රහ්මයන්ට කොහොක්වත් ඉන්න බැරුව නපුරු යකුටත් ඉන්න බැරි කර බිමට බහැලා. අයි මේ ස්වාමීන් වහන්සේලා බොහොම ගුණවන්ත සිල්වන්ත නිසා ඒගොල්ලන්ගේ තියෙන ඒ කෑකොසන්ගේ හෙලි නපුරු ගඳ නපුරු සද්ද අඩු නැයි කියලා තමයි කතාවේ තියෙන්නේ. මේක බැලුවාට පස්සේ මාර්යා බල කල්පනා කරාලු දැන් ගහලා බිම දාන්න බෑ ලාභ සත්කාර දීපු ගමන් හරිට වැඩි හානියක් කරගන්න. මේක ආගමක පිරිහීමේ අවස්ථා හතර ගැන කතා කරනවා. කතා කරනකොට වැද්දගත්ම අන්තයක් තමයි කොයි ආගමට හෝ ලාභ සත්කාර වැඩි වුණා නම් ඒක තමයි දේවදත්තට උනේ. දේවදත්ත බුදුන් මරන්න ධර්මත. අජාසත් රජුණන කිව්වා උඹ තාත්තා මරලා උඹ රජ වෙනවා. මම බුදුන් මරලා බුදු වෙනවා. එතකොට අජාසත් රජුරෝ ප්‍රධානම දායකයා. කාගේද? දේවදත්තගේ. සාරිපුත්තු ස්වාමීන් ළඟ පැවිදිච්ච 500ක් අජාසත් මේ දේවදත්ත ගාවට ගියා. සාරිපුත්තු කියන ස්වාමීන් කියන්නේ ධර්මසේනාධිපති. මොකද අතන ඒතරල්ලාභ සත්කාර. අන්තිමට වැසිවස්සන කැටි ඉගෙන ගත්තා. අකුණු ගහන හැටි ඉගෙන ගත්තා. මේ අභිඥා හරහා රජ්ජුරුව නතු කරගත්තා අන්තිමට මොකද උනේ? බුදුන්ටවත් ගොඩ ගන්න බැරි තත්ත්වයටපත් වුණා. ඒ නිසා අද මේ ලාභ සත්කාර තියෙන විශය කවුරුවක්වත් හිතන්නේ ඒගොල්ලෝ හිතන්නේ බල්ලෝ මරලා හරි කමන්න සල්ලි හම්බ කරපියාවෝ අතමිට කාසිපණන් හොඳ හැටි තියෙනවනම් හිටගෙන මම දිවි ලෝකේ මවන්නම් කියන භෞතික න්‍යායකට අපි යන්නේ. භෞතික විද්‍යාවක අපි ඉන්නේ. භෞතික විද්‍යාව භෞතික විද්‍යාව විනිශ්චය විචිම කාබාසිනිය කළා ඉවරයි. අහිංසක දරුවන තාම ඔය පචේ උගන්වන පන්ති කාමරවල. තාම ඔය වෙස්ට් එක උගන්වපු පච ටික සිටියන් ඇඳ ඇඳ ආවර්තිත බකු දිදී ඒ කරන විනාශේ අවුරුදු ගාණක් යනකම් ලංකාව නැගිටවන්න හම්බෙන්නේ නැහැ. පේති උන පිළිවෙන් අධ්‍යාපන ක්‍රමේ කෝ අපේ තිබුණු දහම් පාසල් ක්‍රමයේ කෝ අපේ තිබුණේ ගුරුවන්ට ගුරුවරුන්ට දරදී ඇදලා උගන්වන ක්‍රමයේ කෝ ගුරුවරු ඒ දෙමව ගමක ලස්සන ජීවත් වෙන ක්‍රමයේ කෝ අද හාමුදුරුවොත් රජයේ පඩියට උගන්වනවා බැලේෝ ඒ මොකද මේ අධ්‍යාපන ක්‍රමය ඒක හදලම තියෙන්නේ ලාභ සත්කාරේ මොකාද අහුවෙලා නැත්තේ කියලා බලන්න මේක වෙන්නේ පරිලාහයක් නිසා Tamanට මොකද්ද අඩුපාඩුවක් තියෙන නිසා තමයි හොයන්නේ. හොයලා හම්බ වෙච්ච දවසේ ඉඳලා ඒ මනුෂ්‍ය විසින් ඒ මනුෂ්‍ය විනාශ කර ගන්නවා. ඒක නිසා ඒ යම් වෙලාවක යම් කිසි කෙනෙකුට ලාභ සත්කාර ලැබුණා නම් එයා මඤ්ඤණා කරන්න පටන් ගන්නවා මේක මම මේක මගේ මේක මගේ ආත්ම. මට ඕන විදිහට මම වැඩ කරනවා. ඒකේ තියෙන අහිංසකකම මේ නියතමානිකම නැති වෙලා යනවා. ඒක නිසා මේ නානත්තතා නමය ගැන කල්පනා කරලා බලනකොට කොච්චර ප්‍රසිද්ධ කරුණාමයක්ද කියලා බලන සමාජයේදී බලනකොට වෙලා තියෙන දේ. නමුත් ඒවන අනිත් පැත්තට දාලා පරිශ්‍රණයක් සඳහා report එකක් ලියන වෙලාවක, ලාභ සත්කාර වැඩි කිරීම සඳහා ආර්ථික සමීකරණ හදන වෙලාවක අපි බලන්නේ මේක ලොකු නිර්මාණ ශිල්පයක් විදියට. ලොකු ප්‍රගමනයක් විදියට. නමුත් සරුවචන්සේ මේ සියල්ලම දැකලා අපිට උගන්වලා තියෙන්නේ නිකන් සාමාන්‍ය මේ නානත්තතාවයක් ගැන කතා කරනකොට අර පිරිමැස්ම ඉගෙන ගන්න ප්‍රයෝජනය සලකලා පාවිච්චි කරන්න ඉන් එහාට තිබුණට මිරිකලා ගන්න යන්න එපා. ඒ විසකකාව දීග දෙනකොට පරීක්ෂා කෙරුව එක ක්‍රමයක්ලු විශාල වලම්මුටි ටිකක් කෑම වේල ඉතුරුච්ච වලම්මුටි ටිකක් ගඟක් අයින්ද ගිහිල්ලා හොදන්නේ කිව්වා. විසකකාව කෙරුවේ ලොකු මුට්ටියකට වතුරයක් කරන්නේ ඒ මුට්ටියට ඔක්කොම වලම් හොදලා ඒක ගොඩට විසි කරලා තව එක වලම් මුට්ටියකට තව එක වතුර එකක් අරගෙන ඊටු ටික හේදුවලු. එතකොට බලහන් හිටපු බමුණු කිව්වලු යකෝ ඔච්චර වතුර තියෙනවා මොකද අතොර පිරිමහ පිරිමහින්නේ කියලා. දැන් වතුර තියෙනක වෙනම දෙයක්. පිරිමැස්සයි කියලා වැරද්දක් නැහැ. එක මුට්ටියක් එළියට ගත්තා. ඒකට හොදලා ඒක ඉවර වෙනකම් වැඩන එක විසි කරනවා. දෙවෙනි මුට්ටිය ගත්තා. එහෙම නෙවෙයි දැන් අපි කරන්නේ වරන්ද වරන්ද ඔබන එකනේ කරන්නේ. ගඟට ගඟට මොකද වෙන්නේ? ජලයේ පිරිසිදුකමට මොකද වෙන්නේ? කොළඹ තියෙන ෆැක්ටරිස් වලින් දැන් මොකද වෙලා තියෙන්නේ කොළඹයි තියෙන ජලාශවලට? විනාසයි. මම ගියා තේම්ස් නදිය අයිනේ තියෙනවා බලන්න. එංගලන්තේ තේ කහට වලට වැඩිය කහටයි. කිසිම මාළුවෙක් නැහැ. පලාතෙම තියෙන ෆැක්ටරිස් වලින් අපද්‍රව්‍යයන් ඒකට. ওই මහා ලොකෝට කතා කරන එක. මේ කැනඩාවට ගිය වෙලාවේ ලොකු වැවක් ගාව ලස්සන භාවනා මධ්‍යස්ථානය. ඒක සෙන් ෆ්‍රැන්සිස්කන් නන්ස්ලාගේ භාවනා මධ්‍යස්ථානය. ගිහිල්ලා බලපුවාම මේකේ මාළුව කණ්ඩ කුක්කු පියාඹන. මොකද මාළුව ඉඳපු උඩපයින්. මොකද අහල පහල තියෙන කුඹුර වලට බෙහෙත් ගහපුවා මාළුවාට වතුර ඉන්න බෑ. මාළුවාට වතුර විස වෙලා. ඌ මුදු උඩුනේ ඉන්නේ. කුක්කු. ටික දවසක් ගියාම මාළු සෑහෙන ගාණක් මැරලා ඉනවා යූරේ. බලනකොට අහල පහල කුඹුරු වලට අහල පහල ගොඩබිම් ගොවිතැන් වලට බෙහෙත් ගහලා. ලාභ සත්කාර. ඉන්න මාළුවෙකුටවත් ඉන්න බෑ. කිසි කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. කොච්චර බෙහෙත් ගැහුවත් කොච්චර ලාභ ලැබුණත් ඇති කියන්නේත් නැහැ ඇමරිකන් ගොවියා. Taman හම්බ කරන කණ එක නෙවෙයි කරන්නේ. පුළුවන් තරම් හම්බ ගන්න. ඒ පරිසරයත් ඉවරයි, උපකරණත් ඉවරයි, සත්තුත් ඉවරයි, දිගටම යනවා. කාට හරි බ්‍රේක් තියනවද කියලා බලන්න කාට හරි ක්ලච් තියනවද කියලා බලන්න එකෙකුටවත් නැහැ. ඉතින් මේ හිඟාගෙන කරන හාමුදුර කෙනෙක් කරන සේවය පොඩ්ඩක් බලන්න. කවදාකවත් බවාගෙන කණ්ඩ යන්නේ උඹලඟ තියෙනවනම් ඔබ කන බත්පතෙන් ටිකක් මට දීපන්. මම හිඟා කාලා ජීවත් ඒක හරි ලැජ්ජාවක් නේ. සාමාන්‍ය ගියට වසවිලි ලැජ්ජාවක් සිඟාකෑ. නම සරුවචනාංශෙත් කිරිය පිටිසිඟාවලිය. විසි කරලා දාලා තියෙන ওই ගැබ් මල පහ වෙච්චාම නැත්නම් බඩ එළිය ගියාම විසි කරන රෙදි තියෙනවානේ. ඕකෝදල අරගෙන පෙරවගත්තාම උඩ ඉන්න දෙවිවරු බ්‍රහ්මගොල්ල වඳිනවලු. අනේ මෙච්චර උතුම් කුලවලින් පැවිදි වෙච්ච මේ කෙනා තමන්ගේ විලිවහ ගන්න මේ පාංශකූල සිවුරක් දරනවා කියලා. තේ සත්‍ති සත්තා බ්‍රහ්ම දේවා බ්‍රහ්මා විමානා අබිනික්කමිත්වා නීලං නමස්සන්ති පසන්න චිත්තෝ කීනාසෝ ගන්නති පංශකූලං. තාම උදාර වූ උලාර වූ දේවතාවෝ 700ක් තම තමන්ගේ විවාහන වලින් ඇවිල්ලා ලෝක මනුෂ්‍ය ලෝකේ බලන වේලාවක දැක්කේ චීනාසරූ රහතන් වහන්සේ නමක් මිනිහුණක් විසි කරලා පාංශ කූලයක් ගන්න. ලෝකේ තියෙන වටිනා දේවල් කොච්චර ලෝකේ තියෙනවා මේ පුදුමව හතක්. ඔය එකක්වත් බ්‍රහ්මයාට පේන්නේ නැහැ. බ්‍රහ්මයාට පේන්නේ මේ හාමුදුරුවෝ දැන් රහත් වෙලා. ඒත් විලිවහ ගන්න ගන්නේ මැරිච්ච මිනිහුණක් අයින් කරලා ඒකේ අපි කියන පිරිවට අරගන්න. ඇන්න ඒක වතුර බැඳලා තියෙන දවස් හතක්. කකුලෙන් පාගලා. ඊට පස්සේ ඒක කහට කෑලි අයින් කරලා කඩ කපලා මහනට හත්සරයක් වදිනවලු. දවස් දවසින් දවස මේ සිවුර පෙරවනකම්. අහිංසකයි. කිසියම් තරංගයක් නැහැ, නන්නත්තරයක් නැහැ. අද තියෙන ඇඳුම් මෝස්තර දිහා බලන්න ගෑනු හෙළුවෙන්නේ ඉන්නේ කොච්චර ඇඳක්. පෙන්නන්න ඕන ටික ඔක්කොම එළියේ. හැබැයි ලස්සන ඇඳුම්. ඉස්සර තාප්පෝලින් වහපු ගෙවල් දැන් කටුකම්බ වලින් වහලා තියෙන. රෙද්ද කටුකම්බ ඇසෙන් පේනවා කෑලි ටික ඔක්කොම. දැන් තියෙන මොහොතට ඔච්චරයි තියෙන්නේ. ගන්න දෙයක් නැහැ. ගන්න දෙයක් නැහැ. ඊට වඩා දෙවුර පොරවල එළියට බෑ භික්ෂු අධ්‍යාපන කොච්චර ලස්සනද කියලා. සරුවචන්නාංශ එළියට වැස්සනම් කොච්චර ලස්සනද කියලා. ඔය රූප ලාවන්‍ය කරලා නෙමෙයි. ඔය ලාභ සත්කාර හොයන්න ගිහිල්ලා නෙමෙයි. මේ පාන්ත කුල රෙද්දේ. මේ පින්ඩ පාතේ පින්නේ භෝගේ. මේ කවුරු හරි හදලා දෙන සීනාසනේ. මේ බෝධිමුත්ත බේසජ්ජේ මේක තියෙද්දි අපි මේ නන්නත්තර වෙන්න ගිහිල්ලා අපි තටරැව්වට හරියයිද කුෂන් එක උඩ ඉඳගෙන හරියන්නේ නැහැ අරවයිත් පොඩ පොඩ අයින් කරන්න අරවයිත් තියෙන ඒ කඩප්පුලිකන් අයින් කරලා අපේ පැරණි මුතුන් මිත්තු කරපු ටික කරන්නකෝ අපිටත් තිබුණ පුදුමාකාරත්වයක් මුළු ලෝකෙටම ආදර්ශ පිටරක් කොහෙන්ද අපි මුත්widetilde වැඩේ කරේ අපි අත්ත මේ වැඩේ කරේ අපි කුඹුරෙන් හම්බ කරුවේ. දැන් ඔය වගේ මේ ඇඳුම් අයිත්තන් වලින් මේ ගාමන්ස් වලින් නෙවෙයි. හැම කෙනාම අපිට යටයි. දෙයියොත් කැමති, බ්‍රහ්මියොත් කැමති. මේක මම સમાપ્ત කරන්න ඉස්සලා කියනවා. මේක සමාජයෙන් බලාපොරොත්තු වෙන්න එපා. සමාජයේ දැනට මන් නන්නත්තරයි. හැබැයි මට ඕන නම් කරතයි. උඹ ඕන දෙයක් කරගනින්. මේ කියලා තියෙනවානේ බුද්ධ ඥානසේ කියලා තියෙනවා. දන්නවා ඒ චීද්දිත් යනවනම් ඊගෙන හිත නරක කරන්න එපා. අනුන් කරන අකුසල් සමාදන් වෙන්න යන්න එපා. මම පුළුවන් තරම් නිහතමානී වෙනවා. මම පුළුවන් තරම් අර බිස්පෙන්සුන් දායක වෙනවා. මම පුළුවන් තරම් මේ සිව්පසේට නටන වෙනුවට ලැබෙන්න බෙන වෙලාවේ සක්මණට පරියන්කයට දාන්න. අපි මේ සිව්පසේ වෙනුවෙන් භික්ෂුගේ සිව්පසේ කියන්නේ මම හිතනවා දන්නවයි කියලා චීව සිවුර පින්නපාතේ සේනාසන ගිලම්පස ඒක පිළිබඳව සිවුර අල්පේච්ච වුණොත් එයාට භාවනා රාමතාවයට හොඳට වෙලා තියෙනවා. සිව්පසේ පිළිබඳව පරිලායක් આવොත් උදේ ඉඳලා හැන්ද වෙනකන් ඕකට හම්බ කර කර ඉන්නවා මිසක් කවදාකවත් වාඩි වෙලා ඉඳගෙන ඉන්නකේ විවේකේ ලැබෙන්නේ නැහැ. ඒක නිසා බුද්ධ ශාසනයේ භික්ෂුව ලාභ සත්කාර පැත්ත වෙනුවට විවේකය දියුණු පවුණු කරනවා. මේක ඔක්කොටම කියන්න යන්න එපා. ඉබ්බන්ගෙන් පියාට බලාපොරොත්තු වෙන්න එපා. වෙන්නේ ගලෙන් පට්ට ගන්න යන්නත් එපා. හැබැයි Taman ඕනනම් කරන්න. ඒ කරනකොට ලැබෙන ඒ කරනකොට ලැබෙන පෙරමග ලකුණ තමයි සුබ ලකුණ තමයි ඒකට හරියන්න හරියන්න ඉඳගන්න හිතනවා ඉඳගත්තාම පුදුමාකාර පීචි ගතියක් එන්න පටන් ගන්නවා. අනේ මොනවත් නැති වුණාට වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බව දන්නවනේ. ඔయిత වෙඩිය සපක් නැහැ. ඇවිදිනකොට ඇවිදින බව දන්නවනේ. කනකොට කන බව දන්නවනේ. නිදනකොට නිදන බව දන්නවනේ. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දන්නවනේ. ඉතින් මේ ඉරියාපත හතරේ හිත තියාගත්තා නම් ඒකට කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. ඒකට අපිට කිසිම පාදාවක් නැහෙනේ. අඩුපාඩුකුත් නැහැ. ඒ නිසා ඒකට අපි කියනවා ජම්ම දායාදයක් කියලා. manussකමත් එක්ක හම්බෙච්ච ජම්ම දායාදයක්. එක සැරේ යන්න එපා. ටික ටික ටික ටික ටික මේ නන්නත්තර වෙන ගතිය වෙනකොට ඒකත් ගතියට යන්න. දාන වෝස වසග්ගුපට්ඨාන එකත් නම් දන් දීමේ ලැබෙන සනීපේ බලන්න. සමත නිමිත්තුපට්ඨාන එකත් නම් ඒක අරමුණක ඉන්නකොට පහන් නටන්න නැතුව තියෙන සැපත බලන්න. වයලක්ඛනෝපට්ඨාන එකත් නම් හුස්ම වුණත් ගෙවෙනකොට තියෙන සාන්තිය පොඩ්ඩක් බලන්න. අඩු ගානේ සතිය වුණත් කමක් නැහැ ගෙවෙනකොට කලබලයක් වෙන්න එපා. නිරෝධානපට්ඨාන ඒකත්තා. ආර්යයන් වහන්සලා කරන්නේ මේ සියල්ලම නිරුද්ධ වෙන බව දැනගන්න එක. මේ දේ දැනගන්නයි අපි මේ ලෝකයට ආවේ. දැන් අපිට මොකද වෙලා තියෙන්නේ? ගියාත්මෙ පින් කරලා තියෙන්නේ අපිට මේ වාගේ වටින අවස්ථාවක් හම්බෙලා අනේ වටින බුද්ධ ශාසනයක් ලැබිලා මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබිලා ක්ෂණ සම්පත්තියක් ලැබිලා සත්පුරු ශාසනයක් ලැබිලා සද්ධාත්ම ශ්‍රවණයක් ලැබිලා අවශ්‍ය නම් මේ වගේ පැවිද්දත් ලැබුණාට පස්සේ දැන් මේ ඔක්කොම තියාගන්නේ පරිලාහේ තියෙන්නේ. කවද මේක ඉවර වෙයිද? කවද ඉවර වෙයිද? මොකද අපේ හිත කොහොම හරි පරිලාහයක් වෙනවා. ඒ වෙනුවට මේ පරිලාහය තමයි දුක කියන්නේ. ඒ දුක දකින්න ඉන්න ඉන්න ඉරියව්වක දාලා ගන්න බලන්න ගියොත් මිනිස්සු බනින්න ඉඩ තියෙනවා. හැබැයි හුලඟකින්වත් කරදර කරන්න බෑ. අපි මේ යන පාරට හුලඟකින්වත් කරදර කරන්න බෑ. කියලා කරන්න පුළුවන්. හැංගිලා කරන්න ඕනක මොකුත් නැහැ. අන්නේ ගතිය පසුගිය අවුරුදු 30 වැඩුණා. 40ක් මම පරීක්ෂා කරලා තියෙනවා මේ. අවුරුදු 30ෙම වැඩුණා. තමයි පැත්තකටලා ඒ විවේකේ හොයනවනම් කිසි කෙනෙක් එන්නේ නැහැ දැන්. ඉස්සරගේ පිස්ස පිහට්ට කියන්නේ එන්නේ නැහැ. ලොකු සංසය ලියලා තියෙනවා 45 විතර භාවනා කරන මිනිසුන්ට භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා කෝචොක් කරනවලු. උප්පණ්ඩණය කරනවලු. කොච්චර දුෂ්ටද කියනවනම් සමාජයේ භාවනා කරන මනුස්සයාට කෙලපිරිච්ච padikkamakata තරම්වත් සලකන්නේ නැහැ කියලා ලොකු සංසිඳීලා තියෙනවා. අද මේ ආකල්පේ පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඒක අපේ කාලෙ වෙච්ච වෙනසක්. අපිත් මේකට වගේ කියන්න ඕන. අපි ඉස්සරහට බලන්න ඕන කවුරු මොන જાති නන්නත්තර වුණත්. කවුරු මොන තරම් නානත් භාවය කතා කරත් අහුන් මට අහුන්නේ නැහැ කියලා අහගෙන ඉන්න. අමාරිසයියා වගේ. අහනකොට මට අහුන්නේ නැහැ කියලා ඉච්චරයි. ඒක අහන්න ඕනේ මට අහුන්නේ නැහැ කියලා. ඕන් නන්නත්තර වයන් මට ඒකේ ගාණක් නැහැ. මම පරිස්සම්. මේකට යන්න ගියොත් පැහැදිලිවම පෞරුෂත්වය වැඩෙනවා. පැහැදිලිවම පෞරුෂත්වය වැඩෙනවා. පැහැදිලිවම අසහන නැති වෙනවා. පැහැදිලිවම ආතතිය නැති වෙනවා. අද්දුටුව ප්‍රත්‍යක්ෂයි. හරි ගියාම ගාස්තුගේ වේ ක්‍රමයට චිත්තවසක සුවඳ දූපේ. වශී ගුරුකම් කරදුණු ගුරුකමක් වැරදි නැත. හරි ගියාම ගාස්තුගේ වීමේ ක්‍රමය. අපි දැන් හදාගෙන යනවා කුඩු මුල් ටිකක් චිත්තවසක සුවඳ දූපේ දාපු දාපු තන හරි ගියා. මෙතෙක් ඒ නිසා පුළුවන් නම් අඩුම ලන්සුවෙන් තමන්ගේ නියතමානිකම රැකගන්න අහිංසක වෙන්න පුළු පුළුවන් වෙලාවට බණ භාවනා යෙදෙන්න. තව ඩිංගිත්තක් ලෝකේ ගැන අනුකම්පාවක් තියෙනවා නේ මේ හැදෙන දරුවන්ඩ මේ පොඩි උණ්ඩ මේ අම්මල තාත්තලා නන්නත්තර කරන පොඩි උණ්ඩ ගුරුවරු නන්නත්තර කරන මේ පොඩි උණ්ඩ ඉස්කෝලෙන් නන්නත්තර කරන පොඩි උණ්ඩ හොරින් කියලා දෙන්න ඔයිට වඩා සුන්දරයි බබා ජීවිතේ පුළුවන් නම් සතුටුමත් වෙන්න. ඒක අපි කියලා දෙන්නේ මේ වගේ තියලා නෙමෙයි අපි සති ක්‍රීඩා වලින් කියලා දෙන්නේ. අපි ළඟ තියෙන ඇති වෙන්න ක්‍රීඩා. අපි දෙකක් තුනක් දැම්මට පස්සේ අනේ අර ළමයි අපිට උගන්වන්න නැහැටි. ළමයි කොච්චර අහිංසකද කියලා. ඒ නිසා මේ Tamange වැඩේ නතර කරගන්න යන්න ඉන්න එපා. තම හොඳට මේක අත්දකින්න. නන්නත්තර වෙන්නේ නැතුව ඒකත් භාවේ දීලා හරි ඒක ජම්ම දායාද කරගෙන ඉන්න දරුවට පොඩ්ඩක් මේක කියලා දෙන්න. කියලා දුන්නාට පස්සේ තේරෙයි අර කීය කියානම් හිටියා තමයි මේ බුද්ධ ශාසනයේ පවතින 5000යි කල් දැන් හොඳ කාලේ ගියා දැන් මේ තියෙන කාලේ ගොඩ ගන්න බෑ මේක නැති 2500 කියලා තමයි අපේ අම්මත් කිව්වේ. මට හිතෙනවා අම්මට අහුවෙලා නැහැ කියලා පොත. දැන්ට තියෙනවා මේකේ වර්ධනයක ලකුණු. විප්ලවයක ලකුණු පේන්න තියෙනවා. ඒ නිසා කරුණා කරලා තම තමන්ගේ තියෙන මේ නන්නත්තර ගති, පරට්ට ගති, විලාසිතා ගති නතර කරලා සරල වෙලා පුළුවන් නම් අනුන්ගේ දරුවුණත් කමක් නැහැ. ඒ નિયම අවශ්‍ය කරන්නා වූ ඒ ආචාර ධර්ම යටතේ පොඩි දරුවෙකු කුකුලි තියාගෙන එක අත්තම්ම කෙනෙක් එක දරුවෙකුට කියලා දෙන්නකෝ. පුතේ පොඩ්ඩක් බලපන් ඉඳගෙන ඉනකොට හුස්ම ගන්නකොට මොකද වෙන්නේ කියලා. ඇවිදිනකොට මොනවද වෙන්නේ කියලා. අවුරුදු 3 ළමයි උකුලේ තියාගෙන අත්තම්ම කෙනෙක් ලව්ව සතිය පිහිටවන්නත් අපි උත්සාහ කරලා පොත් ටිකක් ලිව්වා. හතරේ පන්තියේ ළමයින්වත් ලිව්වා. පිරිවෙන් වල ඉන්න පොඩි ආමරවන්නත් ලිව්වා. දහම් පාසල් වලටත් ලිව්වා. මේ ටික ඔක්කොම කරනකොට ඒ උගන්නන කට්ටියගේ සතිය දිනු වෙන හැටි මේ සතිය උගන්වන්න ගිය කට්ටියගේ සතිය දිනන හැටි දිහා බලනකොට පේනවා මේක ඒකාන්තෙම චිත්තවසක සුදු දූපේමයි හරි ගියාම ගාස්තු වීමේ ක්‍රමයටයි අප කර දුන් ගුරුකමක් වැරදි නැත. සියලු වසීගුරුකම් ගිය පිට ගිය ඕනෙම සුවාපුරුෂයෙක් ගෙනලා දෙන්න. දික්කසාරලගේ ඕන ගෑණියක් ගෙනලා දෙනනම් ඒ වගේ දෙයක්. ඒ නිසා මේ නන්නත්තරකම නැති වෙලා මේ ඒකත් භාවයට යන්න තියෙන මේ ලේසිම පහසුම ස්වභාවයම ලැබිච්ච කිසිම වේදමක් නැති කිසිම කෙනෙකුට කරදර කරන්න බැද්දී තමයි සතිය. ඒ නිසා සතිය චිත්තක්ෂණේ චිත්තක්ෂණේ ගානේ වඩන්ඩ ඉතින් මේ ਸਰවව්‍යාපී වූ මේ ප්‍රශ්නේ හිතාගන්න කෙලවරක් කරගන්න බැරි ප්‍රශ්නෙට අපිට මේ දැන් උත්තර හොයන්න පුළුවන්. කල්නෝව උත්තර හොයන්න පුළුවන් සියලු දෙනාට අධිෂ්ඨාන ශක්තිය පිනිස මේ වැඩමුළුවත් මේ ධර්ම දේශනාවලියත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතෙන් නතර කරනවා. ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා